ඉතින් අද අපි මේ සූත්‍රයේ දිගේම තවත් දවසක් තවත් ඉදිරියට ඒ සාකච්ඡා මාතෘකාම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සර්වඥ දේශනාවල සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ ඒදී සරුවචන් වහන්සේ හඳුන්වා දීමක් නැත්නම් මේ සූත්‍රයට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා ප්‍රකාශයකින් මහණෙනි මම මේ පස් පච්චමහා උපාදාන ස්කන්ධයන් ගැන පංචස්කන්ධයේ මේ චතුපරිවට්ටය හතරාකාර වූ පෙරලිය දැකපු නැති තාක්කල් නොදන්නා තාකල් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ අවබෝධය ලැබුවාය කියලා මම ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයගේ හතරාකාර පෙරලිය හතරාකාර වර්තනය ප්‍රවර්තනය දැක්කද එදා ඉඳලා මම මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ මම දන්නවා මම දැක්කයි කියලා මම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ සර්වචනාස්කේ සර්වඥතා ඥාණයට අර්ථ විග්‍රහයක් කරනවා. ඒ සර්වඥතා ඥාණයට මොනවාට ප්‍රකාශ කළේ මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධ කරගන්න. මේ අවබෝධය හතර ආකාරයක් කරනවා. මේ හතර ආකාරය කියලා කියන්නේ ඒ රූපයාගේ රූපය කියන්නේ මොකද්ද? රූපේ හටගන්ම රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද? රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකක්ද? ඊට පස්සේ වේදනා වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වශයෙන් මේ එක එක ස්කන්ධයගේ ඒ චතුරාර්ය සත්‍යයක් මෙන්න මේක දැනගත්ත දවසේ තමයි මම මේ සරුවඥුනේ මේකට තමයි සර්වඥතාඥානී කියනවා කියන කවගේ කතාවක් තමයි මේකෙන් ගම්ම්‍ය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකවිදු උනේ ඒ ලෝකය පිළිබඳ අවබෝධ කළේ මේ තමන්ගෙම අභ්‍යන්තරගත මේ පංචස්කන්ධය පිළිබඳ අවබෝධය. ඉතින් ඒ ප්‍රකාශයෙන් පස්සේ සර්වඥ වහන්සේ හරාකාරී තේරුම් අරගත්තා වූ මේ රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය කියන්නේ මොකද්ද? රූප නිරෝධය කියන්නේ මොකද්ද? රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා මේ සූත්‍රය හේතු කරගෙන අපි වගේ ශ්‍රාවකයන්ට විස්තර කිරීමට අවස්ථාවක් ලබා ගන්න. අපි එදා ජීවිතාවේ මේ රූපේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව මුල් කොටස දවසේ ධර්මදේශනා වශයෙන් ඉදිරිපත් කරගත්තා. අද මම හිතුවා ඒකේ තව ටිකක් එහෙමම දිගට ගැඹුරට අපි ඇතුළට යන් එදාගත්ත අවබෝධය සහිතව අපි මෙතෙක් කර මේ ප්‍රතිපදාව දාම් දැනුම අපේ භාවනාව සම්බන්ධ කරගෙන ඇතුළකට යන්න. අන්න ඒ සඳහා වෙන පාඩයක් තමයි ඒ සූත්‍රයෙන් උපුටාගත්ත පාඩයක් තමයි දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ කතමංච බික්කවේ රූපං සර්වඥත් මහන්සිය අවබෝධ කළා වූ ਸਰවඥතා ඥාණයට හේතු වුණා වූ රූපේ පිළිබඳව වැටහීම ලබා ගන්න සරුවචන්සේ ප්‍රශ්නයක් අහනවා ඔය කියන රූපස්කන්ධයේ රූපස්කන්ධයේ තියෙන මේ චතු පරිවර්තය පෙරලිය එහෙම නැත්නම් පැතිකඩ හතර මොනවද කියලා. ඒ සඳහා අහන ප්‍රශ්නේ තමයි කෙතකින් රූපයක් වෙයිද නැත්නම් මොකද්ද මේ රූපේ කියන්නේ. ඒකෙදි කියනවා චතුර්ෝච මහා භූතා චතුන්නම් මහා භූතණං උපාදාය රූපං. රූප කියලා කියන්නේ මේ හතර මහා භූතිය. අපි සාමාන්‍ය භාවනා කරන පිරිස අතර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර දෙනාට මහා භූත කියලා සඳහන් කරනවා. ඒ භූතයන්ගේ හැවණැලි වලට කියනවා චතුර්ණා මහා භූතාන උපාදාය රූපං. ඒ රූප වලින් නිර්මාණය වෙන එහෙම නැත්නම් පිළිඹු වෙන අනිකුත් ඒ හේවණලි වලට කියනවා උපාදා රූප කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ පාඨ වියාපෝ තීජෝ වායෝ කියන රූප නිසා මේ ඇහි ඔපේ කණේ ඔපේ නාසයේ දිවේ කයේ තියෙනා වූ ඔපය ඒවට එතකොට චක්කු රූප සෝත රූප ගාහන රූප ආදි වශයෙන් නම් කරනවා මේ විදිහට ඒ රූප ක්‍රියාත්මක වෙනකොට පෙනී හිටින විශේෂයෙන් පංචස්කන්ධයක් වශයෙන් පෙනී ඉන්නකොට තියෙන අර හතර මහ භූතයන්ගේ එක එක පිළිඹිබු ඒවට කියනවා උපාදාය. මෙන්න මේ හතර භූතයන් සහ එහි හේවනලි ටිකට තමයි මෙතන සර්වඥාන්සේ රූප කියලා කියන්නේ. එතකොට මේ රූප සමුදය මේ රූපයගේ හට ගැනීම කියන්නේ ආහාර සමුදයෝ රූප සමුදය. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ එතකොට මේ රූප හට ගැනීමට ආසන්න කාරණා නැත්නම් කුමක් නිසාද මේ රූප හටගන්නේ කියලා අහන ප්‍රශ්නෙට රූපේට ආසන්න කාරණාව හේතුව පෙන්නන්නේ මේ අතරමහා ආහාර මේ ආහාරත් සාමාන්‍ය බුද්ධහම ගැන ටිකක් බහැලා හොයලා පොත්පත් පෙරලා බලන ඇත්තු සමහරලාට අහලා තියෙනවා එහෙම නැත්නම් දැනගන්න වටිනවා. මේ අපි යන පාරේදී කබලිකාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා මේ ආහාර වර්ග හතරක්. ඒ හතරෙන් තමයි මේ රූප හටගන්නේ. එතකොට අපි භෞතික විද්‍යාව දිගේ ගියොත් රූප කියලා කියන්නේ භෞතික දෙයක් සාටහනක් ආකාරයක් සහිත ගුරුත්වාකර්ෂයට අහු වෙන කිරිය හැකි මිනිය හැකි දෙයක්. ඉතින් ඒක හටගන්නේ ඒ වගේ කබලින්කාර ආහාර කියන අපි මේ කන බොන වළඳන කපල කන ආහාර වලින් කීපාම එක එක එක පැත්තක මේ භෞතික මය උත්තරයක් තියෙනවා. ඒ නිසා ආහාර සමුදේ රූප සමුදේ කියනකොට උංග දෙනකොට දාන්නේ මේ අපල කන ආහාර විතරයි නම් කබලිකාර ආහාර කැබලි කොට කන ආහාර දන්නවනම් භෞතික විද්‍යාවක් තමයි වැටෙන්නේ. මොහොත සරුවචන්නාංශගේ විග්‍රහය හැටියට මේ රූප ධර්ම සඳහා පවා මේ භෞතික රූප ධර්ම පවා සඳහා පවා ඒ ස්පර්ශය භස්සේ කියන නාම ධර්මය මනෝ සංචේතන කියන විදිහේ චේතන එහෙම නැත්නම් සංස්කරණ වීම ඒ වගේම විඥාන. ඒ කියන්නේ ආරව චෛතසිකන පස්සය චේතනාව චෛතසිකන විඥාන කියන්නේ හිත. චිත්ත චෛතසික. මෙන්න මේ විදිහේ රූප හට ගැනීම සඳහා නාම ධර්ම වල බලපෑමකුත් තියෙනවා. ඒවත් අර භෞතික කබලින්කාර ආහාර සිට 25ක් නම් 75ක්ම තියෙන්නේ Eh, මේ පස්ස මනෝ සංචේතන විඥාන ආහාර. ඉතින් යම් තැනක රූප ගෙවම් කරන්න නම් අපි අර රූපේ භෞතික පැත්ත ආහාර නොදීමෙන් නැත කරනා වගේම නාම ධර්ම මේ පැත්තෙම තුන් ආකාර පිළිසකර වීමක් අවශ්‍යයි. සූදානම් වීමක් අවශ්‍යයි. Eh, හික්මීමක් අවශ්‍යයි. එimhe හික්මුණොත් තමයි රූප හට ගන්න හේතු වෙන හතරමයි කිරොත් තමයි අරූප හට ගැනීම නිරුද්ධ වේ. නිරෝධයටපත් වේ. ඒ සඳහා ඇති මාර්ගය රූප නිරෝධ ගාමිනී පටිපදා මාර්ගයේ පෙන්වලා දීලා තියෙන්නේ අය මේවා අරියෝ අට්ටංගිකෝ මාර්ගෝ. සම්මා දිට්ඨි මුල් කරගෙන ඇත්තා වූ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අවසානයේ සඳහන් කරලා තියෙන අපි මේ දන්නේ සාමාන්‍ය විදිහට දන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා රූප පිළිබඳව යම් කිසි කෙනෙක්ට පූර්ණ අවබෝධයක් ලබන්න නම් රූපේ කියන්නේ උපාදා රූප සහ උපාදා හතර මහ භූත සහ හතර මහ භූතයන්ගේ උපාදා රූප බව රූප හට ගැනීම සිදු වෙන්නේ හතර ආහාර වලින් බවත් රූප නිරුද්ධ වෙන්නේ හතර ආහාරයන්ගේ නිරුද්ධ වීමෙන් බවත් ඒ සඳහා ඇති මාර්ගය ආදි අෂ්ටාංග මාර්ගය බවත් මේ කියන විදිහට සූතමේ වශයෙන් ආලා තේරුම් ගන්න වෙනවා ඊට පස්සේ චින්තාමේ වශයෙන් කල්පනා කරන්න වෙනවා කල්පනා කරන්න ඥානයක් දැනුමක් හැකියාවක් අවශ්‍ය කරනවා මේ රූප වුණත් නිරුද්ධ කරන්න පුළුවන් නම් ඒක මේ ਸਰවචනාංශ පෙන්වන්න හදන කෙනෙකුගේ ප්‍රතිපත්තිය අවසාන කෙලවර වෙනවා රූපයගේ නිරුද්ධය වෙනම නම් ඒ සඳහා නාම රූප දෙකේම කබලින්කාර ආහාර පස් ආහාර කියන නාම රූප නාම ආහාර රූපාහාර දෙකේම නිරුද්ධියකුත් අවශ්‍යයි. ඉතින් අපි මේ ගත කරගෙන යන ප්‍රතිපatti ජීවිතයේ අපි කොතෙක් දුරට ඒක කරගෙන යනවද ඒක සාධාරණීකරණය වෙනවද කියලා බලන්නයි අපි ධර්ම දේශනා මාර්ගයෙන් මේ සම්බන්ධ. අර සාධුවචනාසේ දේශනා කරන සූත්‍ර කියවන්න. එහෙම නැත්නම් ඒක චින්තාමේ වශයෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ යම් වෙලාවක මේක මේ බුදුහාමුදුරු කියපු දේ ඇත්තයි. එහෙම නැත්නම් බුදුහාමුදුරු කියපු දේ හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ යම් අර්ථයක් තියෙනවා කියලා හිතුනොත් තමයි අපිට ඒ කුසල ඡන්දයක් පහලක බැහැගෙන කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මේ රූප හට ගැනීමට ආහාර කපලින්කාර ආහාර වශයෙන් අපි ගන්නා කෑම නිසා අපේ මේ පංචස්කන්ධයේ මේ රූපස්කන්ධය නැවත නැවත අලුත් වෙනවා. ආහාරයෙන් තමයි ඒ භෞතික වශයෙන් නඩත්තු කරන්නේ. එතකොට වෛද්‍ය විද්‍යාව ඒ ඒ ගන්න ආහාර පිළිබඳව වග වෙන්නේ කියන එකකින් හට ගන්නා වූ රූප පිළිබඳව හදාරන. නමුත් ස්පර්ශය ඒ චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාහන සම්පස්සය ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ වශයෙන් ඒ ඒ තැන්වල ස්පර්ශය හැපීම කොච්චරක් දුරට කය කියන අභ්‍යන්තර රූපයත් බාහිර රූපයත් නැත්නම් අපි දකින්න ලෝකයක් ඇති කිරීමට උදව් කරනවාද කියලා බැලුවොත් අර භෞතික විද්‍යාවේ ඉක්කොලගේ පැත්තක් අපිට <clears throat> විශේෂෙහි එවැනි පැත්තක් විශේෂෙහි ලෑස්තියක් ඇති කර ගන්න වෙනවා. අපි මේ රූපක රූපස්කන්ධය කියලා ගත්තාම තමන්ගේ ආධ්‍යාත්මික කය ගන්න පුළුවන්. නමුත් රූප කියනකොට අජ්ජත් බහිත්ත වශයෙන් දෙකක් තියෙනවා. අජ්ජත් වේවා බහිද්දා වේවා අපි මේ දකින රූප ඇහැට ගැටිච්ච ප්‍රමාණය තමයි අපිට අපේ රූප ලෝකේ බාටපත් වෙන්නේ. අපිට ඇහි ගැටිච්ච නැති ගැටෙන්නෙත් නැති ගැටේ කියලා බලාපොරොත්තු වෙන්නත් බැරි රූප විශේෂයි අදාළ භාවයක් අපිට එන්නෙත් නැහැ කෙලෙස් උපදින්නෙත් නැහැ ඒක පිළිබඳව ඒව නිරුද්ධ කරන්නට භාවනා කරන්න ඕන වෙන්නෙත් නැහැ අපිට දුකක් දෙන්නෙත් නැහැ අපිට දුකක් එනවනම් රූපස්කන්ධයේ වශයෙන් හෝ වේදනා සංඥා සංකාර කියන මොනම ක්‍රමයෙන් හෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන එක අපි මෙතෙන්ට මේ උද්ෘතයක් වශයෙන් ගත්තොත් මේ රූප උපාදානස්කන්ධය ඒකාන්ත දුකක් අපි සාක්ෂාත් කෙරුවා හෝ නොවේවා අපි මෙතෙන්දී මේ මූල ධර්මයේ වශයෙන් කිට්ටු කරගන්න. එතකොට ඒ දුක ඒ කාය පැවැත්වීමේ දුක එන්නේ ඇහැට පෙනෙන පෙනිච්ච පෙනේ කියලා බලාපොරොත්තු වෙන කොටසේ පමණයි. ඒ ඒකත් යම් වෙලාවක වර්තමාන වශයෙන් අත්දකින්න හරිය පමණයි දුකක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් වෙලා වෙලාවක භාවනා කළ යුතු වෙන්නේ. දුක ගෙවන් කිරීම සඳහා පරීක්ෂා කළ යුතු වෙන්නේ මේ ස්පර්ශයට ලක් වෙච්ච කොටස පමණයි. ස්පර්ශයට ලක් වෙච්ච නැති කොටස දුකක් දෙන්නෙත් නැහැ භාවනා කිරීම කළ යුතුත් නැහැ එයින් අපිට නිවනක් බලාපොරොත්තු වෙන්නත් ඉතින් මේක තන්නේ නැති පෘ탁ඥයා භාවනා කරනකොට අතීත රූපපතත් දුක් ගනිමින් දුක් වළඳමින් භාවනා කරන්න උත්සාහ කරනවා. තාම නොඑලඹිච්ච අනාගත රූප ගැන මනෝමය වශයෙන් කල්පනා කරමින් දුක් ගන්න. නමුත් ਸਰවචනාංශී මතු කරනවා ඒ විශිෂ්ට ඥානේ භාවනාවට ලක්විය යුත්තේ හෝ නිවන් ලැබීම සඳහා අදාළ වෙන්නේ මේ අස්පනා පිට ස්පර්ශයට ලක්වෙච්ච කොටස පමණයි. අනික කොටස් වලට භාවනා කරන්න යෑමත් ඇති තේරුමක් නැහැ මොකද ඒකෙන් දුකක් එන්නේ නැත්නම් දුක් නිරෝධයක් ඇති වෙන්නේ නැහැ. මේක පැහැදිලිවම ඒ මාළුන්ක පුත්‍ර සූත්‍රයේදී සරුවචනාංශේ කෙටියෙන් කමඨහනක් ඉල්ලන මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා යං කිංච රූපං අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සදීනම් පස්සී සම්ති මාළුන්ක පුත්‍ර යම් කිසි රූපයක් වෙනවා අදිත්තං අදිත්ත පුබ්බං දැකලත් නැහැ දකිමිනුත් නැහැ නපස්සදීන පස්සී සම්ති බලන්නෙත් නැහැ බලන්න වෙන්නෙත් නැහැ අන්නේම රූපයකින් දුක් ඇති දුකක් ඇති වෙනවා. ඉතින් ඒකෙදි කිසිම පරිේශනයක් නොකර මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ නෝ හේතම් පන්ති කියලා. ස්වාමීන් වහන්සේ දැක්කෙත් නැති, දකින්න වෙච්චිත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති. රූපයකින් රූපයකින් දුකක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ගෝචර වර්තමාන වාසයෙන් ඉදිරිපත් වෙන ස්පර්ශයට ලක් වෙච්ච කොටස පමණයි දුක්ඛ සත්‍යය. අනින්ජේ බද්ධ අනින්ජේ ගෝචර කිසිම රූපයක් භාවනා කළ යුතුත් නැහැ. භාවනා කරවල ලැබයක්වත් නැහැ. ඒව දුකක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට අපි මේම කියන්නේ මොකද මේ චතුරාර්යක භාවනා කරලා හොඳ සමත වාසයෙන් ධ්‍යාන භාවනා කරලා විපස්සනා භාවනා කරලා ඉදිරියට යනකොට යනකොට යනකොට මේ බණ ඇහිඳ ඇහිඳ ඒ බණ ඇහිීම නිසාම භාවනා කළ යුතු සීමිත කොටස මෙච්චරයි අනිත්‍යව භාවනා කරලා ඇති වැඩක් නැහැ මොකද ඒවා දුක ඇති කරන දේවල් නෙමෙයි දුක නිරෝධ කරන්නේත් නැහැ කියලා මේ තේරුම් ගැනීමම සාන්තියක් වෙනවා ඒක අර්ථකථනය කරන්න වෙන්න ඇති බුද්ධඝෝස ආචාර්යන් වහන්සේගේ මේ විසුද්ධි මාර්ගයට ටීකා සපේනකොට ටීකාචාර්යන් වහන්සේ සඳහන් කළා තියෙනවා යථාපාකඨම් විපස්සනා බිහිවේසු යමක් ප්‍රකටද අස්පනා පිට ප්‍රකටද එච්චරයි විපස්සනාට බහ ගන්න ඕනේ ඒක විශ්ින් ප්‍රකට කරපු නැති දේවල් හොය හොයා භාවනා කරන්න ඕන කමක් නැහැ. නමුත් මේ පාඩේ දිගට කියවනකොට කියනවා යථාභාකටම් විපස්සනා බිනිවේෂෝ හොඳට ප්‍රකට වෙච්ච දේ අස්පනාවිට ප්‍රකට වෙච්ච දේ මත භාවනා කරගෙන කරගෙන යනකොට මේ පුද්ගලයාට <clears throat> මේ බුදුහාමුදුරෝ පෙන්නන ණය විපස්සනා ක්‍රමයේ නැත්නම් තර්ක ණය ක්‍රමයේ හැටියට මේ අස්පනා පිට දුක ඇති කරන දේ මේක නම් ඉස්සර පහළ වෙච්ච මත්තර පහළ වෙන්න තියෙන සියලු රූපයන්ගේ தત્ත්වය මෙච්චරයි කියන එක ඒ ණය ක්‍රමයෙන්ම භාවනා නොකරම අයින් කරන්න පුළුවන්. අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන ගණන් ක්‍රමයක් තියෙනවා. 110 නම් 20 220 330යි කියලා. ඒ වගේ ඉදිරිපත් වෙච්ච රූපය දැකගෙන ඒ රූපය මතින් අනේ මට ඉදිරිපත් වෙච්ච නැති අතීත රූප භාවනා කරන්න බැරි වුණානේ මත්තර තියෙන රූප කොහොමද වෙයිද කියලා පශ්චාත්තාප නොවි ඉදිරිපත් වෙන වෙන ප්‍රකට වෙච්ච දේමති භාවනා කරන යනකොට ඒක හොඳට පිළිසිඳ දැක්කා නම් අතීතෙත් ඕක තමයි අනාගතෙත් ඕක තමයි කියලා භාවනා නොකරම ඒක මත ණය විපස්සනාවේ එහෙම නැත්නම් අන්වේ ඥාන කියලාත් මේකට කියනවා තර්කණේ කියලාත් කියනවා ඒ මතින්ම තයින් කරනවා ඒක නිසා ස්පර්ශ ආහාර කියනකොට තේරෙනවා යම් යම් වෙලාවක අපි යමක් යමක් ස්පර්ශ කරනවද ඒ ස්පර්ශ කරන්නේ මගේම ඕනකමටමත් නෙවෙයි කාගේ න්‍යාය පත්‍රයටද ඒක වෙන්නේ කියන එක කියන්න කෙනෙකුත් නැහැ. අපිට මොන මොන රූප දකින්න හම්බ වෙයිද? මොන මොන රූප දැකීම නිසා මොන මොන ශබ්ද අහන්න නැතිවලා යනවද? මොන මොන ගන්ධ, මොන මොන රස, මොන මොන පහස අවස්ථාවක් නොලැබී යනවද යම් යම් ආකාරයකට රූපතියෙදි සද්ධාහන්න ගියොත් ඒ සද්ධාහන් නිසා ඒ ඒ රූප අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ කොයි වෙලාවෙද අපි රූප බලමින් ඉඳලා සද්දට මාරු වෙන්නේ කොයි වෙලාවෙද සද්දේ ඉඳලා ගඳට මාරු වෙන්නේ මේක පිළිබඳව අපිට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ තියෙනමයි කියලා අත උස්සලා කියන්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නැහැ අපි මේ නිවසක් සැලසුම් කරනකොට මල් වියනක් සැලසුම් කරනකොට නගරයක් සැලසුම් කරනකොට රටක් සැලසුම් කරනකොට බොහොම දර්ශනීය දර්ශන නිර්මාණ ශිල්ප ඇති කරාට අපි ඒක නිතරම ඒකේ సౌందර්ය විඳ විඳ ඉන්නව නෙමෙයි. අපේ රූප බලන ගමන් සමාටික් තියෙන ශබ්ද අහන වෙලාවට අර රූප ඒකෘත්‍ය ඉෂ්ට කරන්නේ නැහැ. අපි දිගටම රූප බලමින් ඉන්නව නෙමෙයි. අපි රූප දිගටම ගඳ බලමින්, රස බලමින්, සද්ධාහමින් ඉන්නව නෙවෙයි. මේ ස්පර්ශ වෙනදී ඒ සම්පූර්ණ මහන්බයක්. නිවන් දැක්කත් අහඹයක්, පෘථග්ජනයටත් අහඹයක්, දේවදත්තට අහඹයක්, බුදුහමරණට අහඹයක්. ඒක නිසා එතන එතන සද්ද රූපයක්ද අපට ඉස්සරහට හම්බ වෙන්නේ වර්ණ රූපයක්ද අපට හම්බ වෙන්නේ ගන්ධ රූපයක්ද අපිට හම්බ වෙන්නේ රස රූපයක්ද හම්බ වෙන්නේ පහස රූපයත් අපිට හම්බ වෙන්නේ කියන එකට මොනම තාලකින්වත් අපිට උදේ නැගිටිනකොට දවසට මෙහෙම වෙයි කියලා හිතන්න බෑ. මොකක් හරි එකක් ඉදිරියපත් වෙනවා. ඒක නිසා මේ ස්පර්ශය කොතනද තියෙන්නේ කියන එක. රස ආහාරය පිළිබඳ අවදිය. ඒ ඒ වෙලාවේ ඉපදෙන අවදිය ඔය සතියෙන් එල්ල කරගන්න අපි හදා. සතිය කවදාකවත් ඒ වෙන්න හදන ස්පර්ශය පිළිබඳව අනාගත වාක්‍ය කියන්නේ යන්නේ මෙහෙම දේ උණයි කියලා පශ්චාත්තාපයන් කියන්නේත් නෑ අපට. නොඋණයි කියලා සතුටු වෙයන් කියන්නේත් නෑ. මේක අහම්බයක් බව. පූර්ව නිගමන පහළ නොකල හැක්කක් බව. එහෙම නැත්නම් වෙනස් වීම රාශියක් බව. කිසියම් කෙනෙකුට වග නොවි වෙනස් වෙන බවක්. ඒ වග වෙන්නේ නැති නිසාම ඒකේ ස්වාමිත්වයක් අපිට නැති බවත්. විධායක බලතලයක් අපිට නැති බවත්. ඒ gedara ගෙහිමිය අපි නොවන බවත්. මේ නිසා මේක දුකක් බවත් අපි පාලනය නොවන බවත්. එහෙම නැත්නම් අපිට මේක ආණ්ඩු මට්ටු කරන්න බැරි බවත් තමයි සත්‍යයෙන් අපට උගන්වන දේ. නිසා භාවනා කරලා රූපය අවබෝධ වෙන්න වෙන්න වෙන්න ඉන්දියා සංවරයක් කියලා නම් කියනවා තමයි හික්මීමක් කියනවා තමයි ඒ හික්මුණට රූප හික්මව ගන්නවා කියලා එහෙමනම් හිතන්න එපා. සද්ද අපිට හික්මෙනවා කියලා හිතන්නත් එපා. හික්මීමක් නැති බව නැති වශයෙන් අවබෝධ කරගන්න එක විතරයි තියෙන්නේ. සද්ද රූපයක්ද වර්ණ රූපයක්ද ගන්ධ රූපයක්ද රස රූපයක්ද ආදී වශයෙන් ඒව එක එකනා එක එක වෙලාවට 18 සන්නේ රංගපෑම් රංගපාන. තම තමන්ගේ භූමිකාව රංගපාන. ඒ රංගපාන දේ බුදු වුණත් වෙනස් කරන්න බෑ. දේවදත්ත වුණත් විශේෂිකුත් නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි කියලා වෙනසකුත් නැහැ. ඉෂ්ටි පුරුෂ කියලා වෙනසකුත් නැහැ. පැවිදි පැවිදි කියලා වෙනසකුත් නැහැ. ඉතින් හොඳටම භාවනා කරන එක දන්නවා. අස්පනා පිට එන දෙයටම පූර්ණ අවතියෙන් පූර්ණ අප්‍රමාදීව බලාන හිටියත් ඇහැට පේන රූප කියලා හිතමු. කනට කියන ශබ්ද හිනවයි කියලා හිතමු. ගඳ නහයට දැනෙන ගඳ කියලා හිතමු. කායට දැනෙන දිවර දැමින රස කියලා හිතමු. කායට දැනෙන පහස කියලා හිතමු. මේ එකකවත් මොනම තාලකින්වත් ඊගාට වෙන්නේ මොකද්ද කියලා. අනාගත වාක්‍ය කියන බැරිකම විපරිණාම ස්වરૂපය ආණ්ඩු මට්ටු කරන්න බැරි ස්වરૂපය මගේ දෝෂයක්වත් කෙලේශයක්වත් නෙවෙයි මේක තමයි න්‍යාය මහා භූතයන්ගේ න්‍යාය රූප ධර්මයේ න්‍යාය මේක මට පාලනය කරගන්න බැරිුනේ පෙර කර අකුසල කර්මයක් නිසා නෙවෙයි. මේක පාලනය කරගන්න බැරි මගේ පුද්ගලික දෝෂිකුත් නෙවෙයි. මෙන්න මේක පාලනය කරගන්න බැරි බව අවබෝධ කිරීම විතරයි මගේ තියෙන දක්ෂකම. ධර්මයේ ප්‍රතිපත්තිය ප්‍රතිපදා බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඉච්චා. එනිසා ස්පර්ශයේ විශේෂයි. ඒ ඒ වෙලාවේ මතුවෙන ස්පර්ශයේ විචේ තතිය පීඨු වේකන යම් අපේක්ෂාවක් යම් බලාපොරොත්තුවක් මන්දේ මෙහෙම කරමු කියලා කියනහන් සේරම සුන්නත් දුලි වේ. මට මෙහෙම විය යුතුයි කියලා හිතුවනම් ඒ සේරම මම ආයනේ තුලින් පහළ වෙච්ච තණ්හාව තුලින් පහළ වෙච්ච මාන්නේ තුලින් පහළ වෙච්ච පුස් හීන බවත් ඒ කිසිම හීනකට ආණ්ඩුමට්ටු නොවි ස්පර්ශය කියන එක පිස්සු ඇඳිච්ච වඳුරෙක් අත්ෙන් අතට පයින්නා වගේ යන බවත් තේරුම් ගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙනවා මිනිස්යාට පමණක් ලෑස්ති වෙලා ගියොත් එනේන ස්පර්ශය බලන්න කිසිම අපේක්ෂාවකින් තොරව යාට මේක සාක්ෂාත් කරන වෙලාවේදී සාමාන්‍ය වචනින් කියනවනම් බලාපොරොත්තු සුන් වීමක් තමයි සිටේ. බලාපොරොත්තු ඉෂ්ට වුණා නම් ඉෂ්ට වෙන්නේ මම ආයේ තහවුරු වීම. තණ්හාව තහවුරු වීම. දෘෂ්ටියක තහවුරු වීම. බලාපොරොත්තු සුන්ුණයි කියලා කියන්නේ තණ්හාමාන දිට්ටි නැති වෙලා යනවා. මේක දරන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. මේකයි මේ පරමා භාවනාවේ තියෙන ආසන්නම ජයග්‍රහණය කියලා මනුස්ස මනසකට දරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි. ඒ නිසා මේ මනුස්සයාට එහෙම ධර්ම මිනිහට මනුස්සයා කියන නම පාවිච්චි කරන්නේ යෝගාවචරය කියන නම පාවිච්චි කරන්නේ. එම්නියා යෝගයට ආවචර වෙච්ච මිනිස්සෙක්. එනේන දේත් අපි කියන යෝග වෙනවයි කියලා. ඒ යෝගයට එළඹ වාසය කරන මිනිස්සයා, අප්‍රමාද මිනිස්සයා, සතිමත් මිනිස්සයා කොයි දේ ආවත් ඒ පැමිණෙන දේ පැමිණෙන දේ වශයෙන් දැකීම හැර ස්පර්ශය දැන ගැනීම හැර රූප අවබෝධ කරන්න වෙන ක්‍රමයක් නැහැ. මට මේක වේවා කිව්වා හෝ අනේ මම බලාපොරොත්තු වෙද්දී මට නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන කෙනා හෝ කවදාකවත් මේ න්‍යාය අවබෝධ කරන්නේ ඒක නිසා ස්පර්ශ සමුදය අපි හොඳට දැනගන්න ස්පර්ශ සමුදය සඳහා තමයි ਸਰවචනාංශේ මේ අප්‍රමාද ධර්මයේ සති ධර්මය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකිනුත් ਸਰවචනාංශේ ඉඟි කරනවා ඇහි වෙන ස්පර්ශයට දුෂ්කරයි අල්ලන්න අමාරුයි බොහොමත්ම යූසුලුයි ලහු පරිවර්තකයි. ඊගාට කණේ වෙන ශබ්ද ටිකක් ලේසි. නමුත් ඒ වුණත් හොඳම පුහුණුවක් නැතුව අමාරුයි. ඊගාට නාසය ඊගාවට රස දිව අන්තිම කයේ පහස තමයි මේක ලේසිමදී ඒකෙන් අල්ලගෙන ආස්වාසයක් ඇති වෙනකොට ඇති වෙන ආස්වාසයේ හැපි ස්පර්ශය ප්‍රසවාසයක් ඇති වෙන ප්‍රසවාසයේ ස්පර්ශය ඔය තුල සම්පූර්ණම නිවන තියෙනවා පංචස්කන්ධය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් සර්වඥතා ඥානයක් තියෙනවා ඒක නිසා මතුවෙන හුස්මේ මුල සිට මැද හරහා අග දක්වාම කවදාකවත් නැතරන් සාදරව ඉතාමත් වටිනා විදිහට ඒක දිහා බලන ඉන්න පුළුවන් නම් අනේ මේ මෙවුවා බලලත් නිවන් දකින්න පුළුවන්ද මේකෙත් තියෙන දොච්චර කියන දෙයක් කියලා අර සහැල්ලු කළ සලකට ගතියක් ඉන්නේ. ඒ වගේ නෙවෙයි මේ වර්තමාන විතරක් බලලා පුළුවන්ද අතීතේ කොහොමද අනාගතේ කොහොමද කියලා මේ හිත ව්‍යවෘත වෙන්න හදන හිත පැනලා යන්න හදන ගතිය පිළිබඳව සැක උපදවන්න නැතුව වර්තමාන ස්පර්ශය ගැන පමණක් දැනගත්තොත් ඒකේ ඔක්කොම තියෙනවා කියන හැඟීම එන්න බන අහලම වෙයි කියලා හිතන්න අමාරුයි මේ සුත්තමේ ඥාණයෙන් පමණක් යම් ප්‍රමාණයකට හිතේ නැමියාවක් එන්න ඉඩ තියෙනවා නමුත් ඊට වෙදී චින්තාමය වශයෙන් මේක වටහා ගත්තොත් අන්වේ ඥාන වශයෙන් ඒ පුද්ගලයාට සුත්තමේ වශයෙන් හිතිය කෙනාට වැඩි අයිතිවාසිකමක් හම්බ වෙනවා වැඩි සැලසුම් හදන්න දෙයක් නැහැ සැලසුම් කරත් නැතත් ඉදිරිපත් වෙන ස්පර්ශ වෙන මුලිච්ච වෙන දේ කොහොමටත් එකයි. තැසු කරා කියලා අමතර ලාභයක් හම්බ වෙන්නේ නැහැ. නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ කියලා පුංචි සාන්තියක් තියෙනවා. යම් දවසකේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුහාමුදුරුවෝ විස්තර කරපු වගේ අනිත්‍ය ප්‍රතිපද රූප වලින් කවදාකවත් දුකක් ඇති වෙන්නේ නැහැ. අනිත්‍ය ප්‍රතිපද රූප භාවනා කිරීමෙන් කවදාකවත් ඒ නිසා නිවනක් ලැබෙන්නේ නැහැ. නිසා යමක් හොඳයි මනාපයි කියලා අපි දැක්කා නම් දැක ගැනීමට සැලසුම් කරා නම් ඒ සේරම අපිට දීලා තියෙන දුකක් පමණයි. බුදුජානනාථයන් සාකිනවා පෙමතෝ ජායති සෝකෝ අපි ප්‍රේමයෙන් ලං කරගත්තන යම් රූප කොටාශ මම නිල් පාට කැමති මම කහ පාට කැමති මම කොළ පාට කැමති මම රවුම් හැඩයට කැමති මම දික් හැඩයට කැමති අනම් මනම් කියාගෙන මේ ගත්ත රූප සටහන් සංඥා එහෙම නැත්නම් ආකාර මේ සියල්ලක්ම දවස පුරාම ජීවිතේ පුරාම හම්බ කරපු මේ ශේරම දේවල් වලින් මොකක්ද ඇති කරලා තියෙන්නේ ස්පර්ශයක් ඇති කරලා තියෙනවා ඒ ස්පර්ශය දුක නැත්නම් රූප මම මේ කියන ස්පර්ශයගේ පැවැත්ම පෙරලිය පරාවර්තනය පරිවර්තනය නැත්නම් පරිණාමය විභවය පැවැත්ම වශයෙන් ගන්නකොට මේ කියන ඉදිරිපත් වෙච්ච රූප අපි ජලසොන් කරලා හදලා ගත්තත් කවදාකවත් Tamanගේ ඒ චිත්ත රූපේට Taman බලාපොරොත්තු වෙන දෙයට අමුග සම්පූර්ණ සන්තුෂ්ටියක් ඇති කරලා දෙන්නේ නැහැ. අපිට හිතනවා මේකට තව පොඩ්ඩක් වෙනස් කරගත්තා නම් හරි කියලා. මේක මෙහාට කෙරුවා නම් ඒක එහාට කෙරුවා නම් මේකට ලුණු ටිකක් දැම්ම නම් මේකට උම්මල කර ටිකක් දැම්ම නම් රස වෙයි කියන. ඒ වගේ ඉදිරිපත් වෙන ස්පර්ශයේදී වගවීමකින් තොරව න්‍යායපත්‍යකින් තොරව අපිට ලැබෙන මේ රූප ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයින් ලැබෙන රූප දැක දැක ඉන්න අපේ වැඩේම මේක වඩා හොඳ තත්ත්වයටපත් කරගන්න එනිසා මේක වඩා සතුටක් උපදවන තැනට සන්තුෂ්ටියක් ඇති කරන තැනට උත්සාහ ගන්න උත්සාහයේ මතින් තමයි අපිට චේතනා පහළ චේතනා ඇතිවෙන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ඉදිරිපත් වෙච්ච එක හරිමදි කියන එක. එහෙම නැත්නම් චේතනාවකට ගැම්ම එන්නේ ගැම්ම එන්නේ මේ දැන් තියෙන එක හරින දැන් තියෙන එක හොඳයි හැබැයි මේක මේ මගේ දැනුමෙන් මගේ පප්පිනේ මගේ තියෙන වාසනාවේ මට මේක පොඩ්ඩක් තා වෙනස් කරගන්න පුළුවන් කියලා හිතන හිතිල්ල මතින් පුදුමාකාර නිර්මාණශීලී ශීලීත්වයක් එළියට එනවා ප්‍රගතිශීලීත්වයක් එළියට එනවා ඒ නිර්මාණශීලීත්වය සහ ප්‍රගතියට යන ගැම්ම වේගයට තමයි අපි චේතනාව මෙන්න මේ චේතනාවත් ආහාර කරගන්නවා හතරෙන් එකක් අපේ ජීවිතේ පැවැත්ම යම් කිසි කෙනෙකුට චේතනාවක ගිලිහීමක් සිදු වෙනවා යම් කිසි කෙනෙකුට එහෙම නිර්මාණශීලීත්වයක් නැති තත්ත්වයකටපත් වුණොත් ඒක අබව අබහුගේ තත්ත්වයට අඳෝමයි කියන්නේ. ඒ මනුස්සයා නිකන් හුලම් බහපු බැලමක් වටපත් වෙනවා. ඒ නිසා චේතනාවක් නැති තැන අපේ ජීවිතය නිකන් දියාරු ගතියක් දැයි. පාළු ගතියක් දැයි. අපි නිකන් හොරිකඩ හැදිච්ච බැල්ලියෙකුට බල්ලියෙකුට තරම්වත් දැන් අපිව ගණන් ගන්නෑ. සලකන්නේ කියන මට්ටමේ ඇතුලින් පිටින් මහා බංකොලොත් භාවයක් ඇති වෙනවා. යම් තැනක අපිට චේතනාවක් ඇති කරගන්න පුළුවන් නම් ඒක ජීවිතයට අලුත් ජීවයක් පණක් ඇති කරලා දෙන නිසා අපි ජීවත් වෙන්නේ අර බත් කාලා රූප ඇති කරනවා වගේ ස්පර්ශක ස්පර්ශය පාස මේ දැන් ඊගාව කොහොඳ වෙයි දැන් ඊගාව කොහොඳ වෙයි කියලා හිතනවා වගේ මම හොඳ නැත්තම් හොඳ කරන්නම් කියලා චේතනාව වැලක් තමයි ජීවිතේ ඒ නිසා මනෝ සංචේතන ආහාර අපි දැනගත්තත් නොදැනගත්තත් ශීඝ්‍රයි. ගත කරන සෑම චිත්තක්ෂණයක් පාසාම අපිට ඕජාව සපේ. ඒ සමහරට දැනගෙන කරනවා සමහරට නොදැන කරනවා. අපි අර කලින් කියාපු එකක්ම නැවත විස්තර කිරීම වශයෙන් ගත්තොත් භාවනා නොකරනවා කියන වෙලාවක් කියන්නේ. සාමාන්‍ය වචනේ අපි සාමාන්‍ය රූපත් ඕනනම් බැලිය හැකි, ශබ්දත් ඕනනම් ඇයි හැකි, ගඳත් බැලුවොත් දැනගන්න පුළුවන්, රසයත් දැනගන්න පුළුවන්, පහස දැනගන්න පුළුවන්, හිතන්නත් පුළුවන්. ඉදරන් හයටම සම තත්ත්වෙ දීලා ඉන්න වෙලාවක අපිට සිද්ධ වෙනව කොහොම හරි පිළිගන්න ওই එකයි එකවරකට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හිත හයටම එකයි තියෙන්නේ. එචා හිත යෙදිච්ච එක විතරයි ස්පර්ශ ලබන්නේ. විච යෙදිච්ච එක තමයි අත්විඳි. කෝකටද හිත යෙදෙන්නේ කියන එක සිද්ධ වෙන්නේ එක්ක මානසිකාරය නිසා. කොවිතක්කේ නිසා. එහෙම නැත්නම් චේතනාව නිසා. මානසිකාරය යෝනිසෝ මනස්කාරය යෝනිසෝ මනස්කාරය වශයෙන් නුනෝනේ නෝනි මෙනෙහි කිරීම වශයෙන් බුදුජානනාංශයෙන් වෙන් කළ හඳුලා තියෙන තාමත් උපායශීලී වෙලා සද්ධර්මයේ දිහාවට සත්පුරුෂයන් දිහාවට මෙහෙවීමක් පනස්කාරිකුත් කළ හැකියි. විතක්කය කියලා කියන්නේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ආස්වාස ප්‍රස්වාස හෝ වම දකුණ හෝ ආරමුණට හිත මෙහෙවන ගතිය. චේතනාකමුත් කරතයි. අnder රූප මොනක්වත් එපා මේක දිගටම බලාගෙනම බැලීම පමණක් තිබුණොත් මට ඇති කියලා අපිට ඕන බැලීම වෙනුවෙන් අනිත් ටික කැප කරන්න පුළුවන්. අහන්න ඕනේ නම් බැලීම කැප කරලා අනිත් ටිකත් කැප කරලා අහන්න විතරක් පුළුවන්. එහෙම චේතනාවකුත් මේ ඊගාව චිත්තක්ෂණය සකස් කිරීමේදී උදව් වෙනවා. මෙන්න මේ චේතනාව හයක් වූ ප්‍රස්තාවන්ගේ රූප බලන, සද්ධාහන, ගන්ධ බලන, රස බලන, පහස ලබන, හිතන කියන මේ හයක් වූ අවස්ථාවෙන් කොයි එකටද ඡන්ද දෙන්නේ කියන එක. කොයි එකටද මෙහෙවීම කරන්නේ කියන එක නිශ්චය කරනවා. කොච්චර ප්‍රමාණයක් මට මේක හිතලා කරන්න පුළුවන්ද කොච්චර ප්‍රමාණයක් මට මේක වෙනවද කියලා බැලුවොත් ඒක හරීම අතිරණමාත්මක දෙයක්. ඒක අපි ධර්මයේදී සාමාන්‍ය සසංකාරික අසංකාරික කියන ભેදයක් පෙන්ලා දෙනවා. සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමකින් කළ හැකියි අසංස්කාරික කියලා කියන්නේ මෙහෙවීමකින් තොරව ඉබේ සිදුවේ. එතකොට අපි මේ දැන් මේ ඉන්න தත්ත්වේ සතුටු මදි. නැත්නම් මේ රූපේ තාම මේ අපි උච්චිත්‍රය බලන්නේ රූපේ ලස්සන මේ එල්ල වෙලා ફોකස් වෙලා මදි. අපිට පොඩ්ඩක් ලොක් කරලා බලන්න. හොඳට ફોකස් කරලා බලන්න. මේ මේ ආමික වර්ණ වශයෙන් බලන්න. කළු සුදු වශයෙන් බලන්න ඕනේ කියලා. ඊ ගාවට මේ පේනකම තව උපවත් කරලා බැලීම සම්බන්ධයෙන් කටයුතු කරන්න ගියාම මේ චේතනා වැඩ කරන ස්වરૂපේ දිහා බැලුවොත් ඒක අපේ රුචි අරුචිකම මත සිද්ධ වෙනවද මගේ පෞරුෂත්ව ලකුණක් විදිහට සිද්ධ වෙනවද පෙර කළ කර්මයක් අනුව සිද්ධ වෙනවද කොහොමද සිද්ධ වෙන්නේ කියන එක බලන්න පුළුවන්න්නේ උනාට පස්සේ තමයි චේතනාව මෙහෙවිය හැක්කක් නම් අපිට ඊගාවට කරන දේ කියන්න පුළුවන් වෙනවා. චේතනාව ඉබේ සිද්ධ වෙන එකක් නම් උනාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන්. මෙන්න මෙතනදී කොච්චරක් දුරට මගේ මන අපේ අනුව මේක සිද්ධ වෙනවද කොච්චරක් දුරට මට මේක මම කරනවද මට වෙනවද කියන එක අපි තාම කල්පනා කරලා නැති පරිශන කරපු නැති පළක් තමයි. මේ ਸਰුවත් යනසේ සඳහන් කරන ඊගාට පහළ වෙන සද්ද රූපේ වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය කොයි එකටද ඡන්ද දෙන්නේ? කොයි එකද අපි රජ කරවන්නේ කියන එක චේතනාව අනුව සිද්ධ වෙන්න නිසා රූප සමුදයට චේතනා සමුදයක් තියෙනවා. චේතනාව ඇති වෙච්ච තැන තමයි පිට දුවන්නේ. අර මනමේ කුමාරි කඩුව දෙන්නේ වැද්දටද මනමේ කුමාරයාට කියලා ගත්තොත් තර්කය අනුව බලනකොට මනමේ කුමාරයා කසාද ස්වාමියා. සුකුමාර කුමාරේ සූසත කලාවන් දන්න කෙනෙක්. කුමාරට කඩුව දීපු කෙනා. නිලමාලි කියන්නේ මස්සද්දෙක් ශිෂ්ටාචාරයක් නැති මිනිස්සේ. ඒ කැලේ මම ලොක්කා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා කුමාරට අභියෝග කරනවා. නමුත් කුමාරයා අර ආයුධයක් ඇතුව සටන් කරන කෙනෙක් නැතුව සටන් කරන කෙනෙක් එක්ක සටන් කරනකොට ආයුධය ඇති කෙනා ශිෂ්ටයි නම් එයා ආයුධ බිම තියනවා ද්වන්ද සටනට ශිෂ්ටාචාරකම සඳහා. ඒ නිසා වැද්දට බිම තියන්න ආයුධයක් නැහැ කුමාරයා කඩු බිම තියනවා. මින්තිල වැද්දට පෙන්ලා දෙනවා ඔබ බලපන් ඔබ මේ කැලේ රජ වුණාට ශක්තිය බැලුවොත් මමයි වැඩි කියලා වැද්දා බිම දාගන්න. ඉතින් ඒකට තීන්දුවයි. මේ මනමේ කුමාරයා පැත්තෙන් බලන සතුන් තීන්දුවයි. ඉටීලු කරන්න කඩුව ඉලනකොට කාමුදු කුමාරි පවටද කුමාරි කඩුව දෙන්නේ. සම්පූර්ණ අර කණිත් පැත්ත ගන්න. කුමාරි දැකපු තැන ඉඳලා මස්සද්ද පිළිබඳව ප්‍රේමයෙන් ඉඳලා ගියේ. අර මනමේ කුමාරයා සුකුමාර වුණත් ශිල්ප දක්කලා දිනාගත්ත රාජකුමාරිකා වුණත් සූසට කලාව දැනගත්තත් රාජ්‍යක රාජ්‍ය නාට්‍ය තුනත් කුමාරිගේ මන අපේ තියෙන එක තමයි අවසාන විනිශ්චය කරන්නේ. ඒ වගේ මේ චේතනාව කාටද කඩුව දෙන්නේ කියන එක මට මනාප කෙනාට කඩුව දෙයිද අමනාප කෙනාට කඩුව දෙයිද කියන එක මොනම විදියකින්වත් කියන්න බෑ. රජ කෙනෙක් මේ රිලෙවෙක් ඇති කරලා තියෙනවා යාළු කළකින් බොහෝමත්ම කීකරු. ඒ යණ යන තැන රිලව රජුරොත් එක්ක යනවා. ඉන් දවසක් රජුරෝ ඒ රිලවට විශ්වාසය දීලා රජු උයනට ගිය වෙලාවේ කඩුව රිලව අතර දීලා කවුරුරි આવොත් මාව බලාගෙන කියලා බුදියක් කිව්වා. බුදියකට පස්සේ රජුරුවන්ගේ ඇඟේ රාජකීය නොවන සාමාන්‍ය විදිහේ මැස්සෙක් පහලා තියෙනවා. මැස්සෙක් වරපස්සේ රිලව බැඳවලු වටින්නේ. මේ රජාංගේ මිනමට දමලා දෙන්න ඕනේ මේකට කියලා උද්ද දෑත බදලා කොටපුවාම මැස්ස පැනලා ගියා කෙටුනේ රජුවා. මොලේ කඩුව තිබුණේ රිලවතේ ඒ නිසා රිලවට තියෙන නම් ප්‍රේමේ තමයි මේ රජ ඇඟේ මැස්සෙක් වහන එක සෞතුයි කියලා. නමුත් ඌ දන්නේ කොටස කොට මැස්ස යනවා රජුරණ කෙටෙන්නේ කියලා. ඒ වගේ මේ චේතනාව කියලා කියන්නේ අන්නේම වඳුරේ ක්‍රියාත්මක වෙන්නේ වඳුරට හම්බෙච්ච කඩුව වගේ. උන්ද ගහන්නේ නම් ඇත්තටම මැස්ස එලවන්න තමයි. නමුත් වැදුනට පස්සේ වදින්නේ අඩු දීපේ කනාගම ඇඟට තමයි. එනිසා මේ චේතනාව තමන්ගේවත් මේ විදියට පාලනයක් කරගන්න බැරි අපට අල්ලපු ගෙදර මිනිස්සයාට බන කියන්න ඕ අල්ලපු ගෙදර මිනිස්සයාට නීච පනවන්න ඕ අල්ලපු ගෙදර මිනිස්සයා මෙහෙම කරන්න ඕනේ කියලා කියන්න පුළුවන් අයිතිවාසිකමක් අධිකාරී ශක්තියක් යමෙකුට තියෙනවයි කියලා හිතනවනම් ඒක තකතිරුකම ඇර වෙන මොකද්ද කියලා හිතනවා. එක දෙයයි අපිට කරන්න පුළුවන් ඉන්න ඕන කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් මේ රූපයක් හටගන්න නැත්නම් මේ හටගෙන තියෙන රූප වලින් අවශ්‍ය දේ තෝරගන්න ආහාරත් බලපානවා ස්පර්ශයත් බලපානවා මේ චේතනාව බලපාන හැටි කියලා බලනකොට අවිචාරවත් අර කඩු අතර ගත්ත හිලව වගේ නැත්නම් මනමි කුමාරි වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉන්ෂා රූප හට ගන්න හැම වෙලාවෙදීම අපි දැනගන්න ඕනේ මේ රූපේ දැනට මේ ඉස්සරහට ආවේ ඒ විදිහට කබලින්කාර ආහාර වල ප්‍රයෝජන අරගෙන ස්පර්ශයේ මුත් අපිට ඉදිරිපත් වෙච්ච වර්තමානයේ තියෙන රූප විතරයි රූප කියන්නේ. අනාගත අතීත කියනවා හුදු සංකල්ප විතරයි. ඒකම චේතනා විසින් වර්ණගන ලද. චේතනා විසින් අපි එකට කියන්නේ මේ නාම යෝජනා ඉදිරිපත් කරන ලද රූප ටික තමයි ජවනිකාට අදාළ. ඒක සම්පූර්ණ අහඹයක්. ඉතින් අපි හිතනවා ඇත්තටම චේතනාව මම ඇති කරගත්ත චේතනාව අනිවාර්යයෙන්ම මට ලාභ විය යුතුයි මට වාසි විය යුතුයි මගේ හිතසුව පිණිස විය යුතුයි කියලා. නමුත් ප්‍රශ්න දෙකක් එකට බලපාන්න එකක් තමයි ඇත්තටම මේ චේතනාව කියන එක සිද්ධ වෙන දෙයක්ද මම සිද්ධ කරන දෙයක්ද සිද්ධ කරන දෙයට සචේතනිකයි කියලා කියනවා සසංකාරිකයි කියලා කියනවා ඉංග්‍රීසියෙන් will කියලා කියනවා. නමුත් ඇත්තටම හොඳට සිද්ධිය දිහා අවංකවම අප්‍රමාදීව සතියෙන් බැලුවොත් කිරණ දෙයක්ද කරන දෙයක්ද කියන එක අතර පුදුමාකාර වෙස්මාරුවක් තියෙනවා. මේක මේ බෞද්ධ වෙන අපට විශයක් වුණාට සොයා බැලිය යුතුයි බලන්න ටික වෙනම කතා බලන්න පුළුවන් වුණාට මේ මාතෘකාවට දේව නිර්මාණවාදීන් කියන්නේ අපිට එහෙම විනිශ්චයක් නැත්තේ නේද දෙයයන්ාංශගේ මනාපට. ඒ දෙවියන් වහන්සේ සාර බලධාරී ਸਰව ව්‍යාපී ඒක සියලු බල ශක්ති සහිත වූ සියලු දේ විනිශ්චය කරන සියලු දේ දකින දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නේ නිසා මෙතනදී ක්‍රියේටර් නිර්මාපකයා සහ ක්‍රීචර් නිෂ්මා නිර්පාණයේ වුණ එක දෙවියන් විසින් නිර්මාණය කරන ලද්ද දෙන්න අතර දෙවියන් වහන්සේට පමණයි ඒ කියන චේතනා ශක්තිය තියෙනවා. දිව්‍යන් වාසයේ නිර්මාණය කරන ලද සත්තු සර්පයෝ මිනිස්සු අතුළු සිය දෙනාට දිව්‍යන් වාසයේ ඇඳපු න්‍යාය අනුකූලව වැඩි සිද්ධ වෙන එක තමයි ඒගොල්ලෝ කියන පූර්ණ භක්තිය. අදහන සුගතිය. ඉතින් මේවැනි தත්වයක් යටතේදී මිනිසයා කියලා කියන්නේ අලුතින් නිර්මාණය කරන්න ඕන කෙනෙක් නෙවෙයි. යාර තියෙන මේ දෙයන්ාසේ සන්තෝෂ කරලා යාඥා කරලා දෙයනාසී ඉන්න විදිහට ජීවත් වෙලා මරණයන් මත දෙයනාසීගේ දකුණු පැත්තට ගිහිලා උපදින්න කරකන ප්‍රතිපදාවක් නිසා ඒක සීලයක්වත් සමාධියක්වත් ප්‍රඥාවක්වත් නැත්තේ නෑ. ඉතින් දෙයියෝ මොනවටද කැමති ඒක කරලා දෙන එක විතරයි. මෙන්න මෙවැනි පරිසරයක තමයි මේ බටේට සංස්කෘතිය හැදෙන්නේ හැදුනේ අවුරුදු 200ක්ම දීවි. එහෙම දුවනකොට තමයි ඔය අක්වයිනාස් කියන ඒ සාන්තුවරයා මේ මාත්‍රිකාව එළියට අරගෙන මේ චේතනාව කියන මාත්‍රිකාව will will කියන එක අරන් කල්පනා කළා එයා බැලුවා ඇත්තටම මිනිස්සෙකුට Taman කෙරෙහි කල්පනා කළා සැලසුම් කරලා නිර්මාණශීලී වෙලා ජීවිතේ හැඩ ගහ ගන්න බැරිද නැත්නම් 100%ක්ම ඇදහිල්ලෙම කරන්න ඕනේ. මේ විප්ලවීය කල්පනා කරනට යාට තේරුණා මිනිස්යාට යම් ප්‍රමාණයක චේතනාවක් සචේතනිකව කලහක්ක් සසංකාරිකව කලහයක්ක් තියෙනවා. යට ලොකු අභියෝගයක් සිද්ධ වුණා කතෝලික සභාවට කියලා දෙන්න මේක 100%ක්ම දෙයන්න ආසිකේ නෙවෙයි මෙච්චර ප්‍රදේශයක් තියෙන. මෙයා මේක ඉදිරිපත් කෙරුවේ අධ්‍යාපනය කියන මාර්ගය තුලින් යා කිව්වා ඒ නිසා මනුස්සයාට කල්ැතුව දැනුම ලබා දුන්නොත් ඒකලිවල ඒ මනුස්සගේ චේතනාවට Tamanට 100 ගාණක් තියෙනවා ඒ චේතනාව හසුරන්ට ඉඳ දුන්නොත් මනුස්සයා අනිවාර්යයෙන්ම තමන්ගේ සුභ සිද්ධිය සලකා ගැනීමවි නිර්මාණශීලී වේවි ප්‍රගතිශීලී වේවි කියලා. ඉතින් මේ ඒ අධ්‍යාපනයේ තියෙන මේ එදාවරණගපු ඒ ಗುಣ දකින්නකොට චේතනාවක් තියෙනවා කියලා පිළිගන්නට එදා කතෝලික සභාව පිළිඅරන් තියෙනවා. බයිටි ඉස්සලා 100ක් දෙයන්නා සත්‍ය තිබියෝ. ඊට පස්සේ අක්වයිනාස්තුමා කියලා කියන්නේ බටහිර අධ්‍යාපනයේ ඉතින් නිර්මාතෘවරය අක්වයිනාස්තුමා මේ ආයතන ලෝකේ හැමතැනම අද තියෙනවා. ටික කාලයක් යනකොට තේරුණා ඒ විදිහට අධ්‍යාපනය ලැබුපු ඇත්තෝ තකතිරුකම් කරනවා. Tamanටමත් මොඩකම් කරනවා මානව ප්‍රජාවටත් හානි කරනවා. මේ නිසා මේ චේතනාව කියන එක මිනිස්යා ළඟ තියෙන දෙයක් කියලා පිළිගත්ත එක හරි දෙයක්ද වැරදි දෙයක්ද මේකේ උනේ හොඳක්ද මේක උනේ වැරද්දක්ද කියන එක ඉස්ලාමතාවට ඔය අක්වයිනාචුමාගේ අධ්‍යාපන ක්‍රම අඳුනට පස්සේ දැන් අවුරුදු 200කට 220 ගානකට ඉස්සර වෙලා ඔය ආතෂෝෆන්වවට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. අයියා හරියට මේක පිරිසිදු කරලා බලව කන්දේ කැන්දේ ගාල පිරිසිදු කරන්න වගේ යම් මිනිස්සෙක් මේ මේ අක්වයිනාචුමා පෙන්ලා දීපු විදිහට සචේතනිකව තමන්ගේ අභිවෘද්ධිය සඳහා කරපු දෙයකින් යම් අබමල් රීනෝකාට යාට සාන්තියක් ලැබිලා තියෙනවා. මේ දුක දුරවන් වීමක් වෙලා තියෙනවද? කෙලෙස් අඩු වීමක් වෙලා තියෙනවද? අපේ පැත්තෙන් බලනකොට ඒ පටිහිර පැත්තෙන් බලනකොට වෙන වචන පිට ඇති. අනේ මනුස්සයාට පෙන්නලා නෑ මොනවාක්වත්. මේ මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන්ගේ චේතනාවන සැලසුම් කරලා කෙරුව එහෙම නොකරන මිනිහත් එක්ක සම දුකී ගත කරා. මගේ වචන වලට මම කියන්නේ දොස්තරත් දුකේ ඉන්නේ, ලෙඩත් දුකේ ඉන්නේ. මොනම තාලකින්වත් දොස්තර කෙනෙක් එක්ක කතා කරුවොත් හිතා ගන්න අමාරුයි. සාමාන්‍ය මිනිහට වැඩිය සැපසී ඉන්නවයි කියලා දුක අඩු ගතියක් කෙලෙස් සතු ගතියක් තියෙන්න කවන්නේ නැහැ. සමහරට දොස්තර වෙනකොට දොස්තර වෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම ලෙඩාසා මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර බලනකොට අනිවාර්යයෙන්ම ගුරුවරයා දැනුම් සම්භාරකයෙන් යුක්ත අධිකාරී ශක්තියක් සහිත දුක් අඩු සාර්ථක ජීවිතයක් ගත කරන අය ශිෂ්‍යයා දැනුම අඩුය දුක් ගොඩකේ ඉන්නේ කියලා කිසිම තාලයකට හොයන්න පුළුවන් උපමානයක් ලෝකේ නැහැ. ඒකම රජ්ජුරුවේ ඉන්න ඉතාමත්ම දුක් අඩු තැනකේ කෙලෙස් අඩු තැනකය. අසරණයා රටවැසියා පුදී ජනයා සිරිබිරිස් ඉන්නේ කනගාටුදායක තැනකේ දුක් වැඩි තැනකේ කියලා කිසිම වෙනසක් නැහැ. මේක ඉස්ලාම දැක්කේ ඒ ෂෝපන්හාවර් කියන මිනිසයා දැකලා ඇනලයිස් කරලා හොඳට විස්තර කීලා කිව්වා ඒ මිනිසයාට චේතනා ශක්තියක් නම් තියෙනවා කියලා. හැබැයි ඒ තියෙන තරමටම Taman දුක් වදා ගන්නවා කිව්වා ඒ චේතනාවන්. හැම චේතනාවකම කරලා තියෙන තුවාල කරගෙන විතරයි. චේතනා වැඩි වැඩියෙන් යොදවන එක නා වැඩි වැඩියෙන් Taman තහවනි කරගෙන කියනවා කියලා පොදු නියමයකට ආවා. මේක බටහිර මානසික විද්‍යාවේ විශාල අභියෝගයක් වුණා බිම්බෝම්බයක් වුණා. මිනිසෙකුට දුන්නොත් උඹට 120ක් චේතනා ශක්තිය තියෙනවා. ඒකේ පූර්ණ අයිතිය මානවයිකාත්මකතු උඹට දෙනවයි කියලා ඌ 120ක් කපා ගන්නවා. උට 130ක් තියෙනවා කියලා අපි හිතන දුන්නොත් 130ක් පාඩ කරගන්න. ඒ නිසා අපි මෙතෙක් කල මේ චේතනාවලින් නිර්මාණය කරපු සෑම දෙයකින්ම දුකේ අඩු වැඩි වීමක් වෙලා නැහැ දුක දුකමයි වැඩි වැඩියෙන් තටමන තටමන වැඩියෙන් දුකක් එනවා කියන එක ඉස්සල්ලාම ඉදිරිපත් කෙරුවේ ඒ ආතශෝපණාව මුළු ලෝකෙම එකතු වෙලා මේක නාස්තික ධර්මයක් මේක උච්ඡේද ධර්මයක් මේ මිනිස්සයා මානවයාගේ අධ්‍යාපනයට හානි කෙරුවා මෙයා මානසික මානවයාට උගතට දක්ෂයාට නිග්‍රහ කරා කියලා උගත්තු සේරම එකතු වෙලා නැස්චාත්වාදීයි කියලා ලේබල් කරා. ඇත්තම ආතෂෝපර්ණවත් මා හිතන්නේ ඒක ඔප්පු කරන ජීවත් උනායි කියලා ඔප්පු කරන්න යට ඕන කමක් තිබුණෙත් නැහැ. මොකද මිනිස්සු කැමති නැහැ සත්‍යයට. ඊට පස්සේ ආපු නීචේ මේකම කඩුවට අරගෙන වහනවලා තිබුණා මොකක්වත් නැහැ බටහිරේ හුස්ම ගන්න බැරි වෙන්නේ හැම චේතනාවකම කරගන්න තුවාල කරගන්න එක විතරයි. ඒක ඉතාමත්ම දක්ෂ භාෂාවකින් එලි කෙරුවා. පස්සේ බලනකොට ඒ ශෝෂණව නීචේ දෙන්න තමයි ඉස්සල්ලාම බුද්ධ ආගම් පොතක් පළවෙනි වතාවට බටහිරි කියලා. එතකොට අවාසනාවට වගේ පළවෙලා තිබුණේ බොහෝම පොඩි පොත් ටිකක්. ඔය ලයිට් ඔෆ් ඒෂියා වගේ පුංචි පොත් ටිකක් විතරයි. මේ ටිකෙන් තමයි මේක ගන්න. පස්සේ ලංකාවේ හිටපු ඥාන ජීවකෝ හාමුදුරුවෝ චිකස්ලෝකෙන් හාමුදුරුවෝ BPC ගේ පොතක් ලිව්වා. ශෝෆන්නවර නීචේ කියලා. මේ බුද්ධ ආගමේ ලේසියක් ගත්තොත් අපි කොච්චර තටමැව්වත් කොච්චර දක්ෂ වුණත් මේ දුකේ වෙනසක් අබමල් රේණුවකත් වෙනස් කරන්න බෑ කියලා. ඒකට ඉදිරිපත් කළේ බටහිර දර්ශනය අනුව. ඉතින් ඒක අපි මේ ආශ්‍යා කරේ ඉඳලා කියවලා බලනකොට අපිට තේරෙනවා මේ චේතනාවක් වශයෙන් අපි සටන් කරලා දිනුවට චේතනාව ක්‍රියාත්මක වුණාට පස්සේ දුක පිණිස හිටිනවා. ඒසා බුදුහාමුදුරුවෝ ජිනේ කදරියන් දාන්න උට ඉල්ලනවනම් ඕක දීපන්. දුන්නාට පස්සේ ඕකෙන් කපා ගන්න. යම්මල දාත්තලා කරන්න හදන්නේ ඒ අයිතිවාසිකම් දෙන්න තු දරුවන්ට කියනවා අපි දෙන දේ කාපන් අපි කියන දේ කරපන්. ඉතින් දරුවා හටන් කරන. එහෙම කොහොමද අයිතිවාසිකමක් අපේ දේ අපිට කරන්න. දුන්නට පස්සේ දෙන දෙන තැමෝපිය හොඳයි බුම ලිබරල් වාදී කියලා දරුවෝ කිව්වට ඒ දරුවෝ කපාලා. යටතේ ජීවත් වෙන හොඳයි කියන්නේ නෙමෙයි මම මේ වාද කරන්නේ මම මේ කියන්නේ මෙච්චර වටිනාකමකින් දිනා ගන්න මේ හැම චේතනාවකින්ම හැම අයිතිවාසිකමකින් අපි කරන්නේ දැලිපිය ළඟට ගත්ත වඳුරෙක් වාගේ කපාගන්න. මේ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා රූප ධර්ම ඇති කිරීමට මනෝ සංචේතන කියලා ආහාර જાතියක් තියෙනවා. ඒ ආහාරය හොඳට දැනගන්න දැනගන්න අපි මෙතෙක් කල මේ තියෙන දේ හොඳ කරන්න ඕන. දියුණු කරන්න ඕන. තනවා වඩා ගන්න ඕන කියලා හිතන්නේ එකක් නිසා වර්තමානයේ සන්තෝෂ නැති නිසා මෙන්න මේ වර්තමානයේ සන්තෝෂ නැතිකම පරම සත්‍යයක් වශයෙන් බුදුහාමුදුරු දේශනා කරා දුක්ඛ සත්‍ය කියන්නේ ඕනක. අපි හිතන්නේ වර්තමාන සන්තෝෂ නැත්තේ මේ අල්ලපු gedර එක්ක නැහින්දා. මේ දැකපු රූපේ නිසා, එහෙම නැත්නම් මගේ කෙලෙස් නිසා, එහෙම නැත්නම් මොකක් හරි කර්මයක් නිසා අපි කොහොමඩක්වත් කැමති නැහැ වර්තමානයේ සන්තෝෂ කරන්න බැරි එකක් බව. දුක්ඛ සත්‍යයක් බව. අවබෝධ කරගන්න අපිට වෙන්නේ අපේ හුම්බෙන් ගිය දවසේ තමයි. අපිට යමක් කරගන්න බැරි චිත්තක්ෂණයක තමයි අපිට තේරෙන්නේ මේක සදාතනික දුකක් තියෙන්නේ මොනම ප්‍රයත්නය කෙරුවත් මේකේ අබමල් රේණුවකත් වෙනසක් ඇති වෙන්නේ. එචා එකම දෙයයි කරන්න වෙන්නේ කොහොම බාර ගන්න එකයි තියෙන්නේ. බාරගත්ත දවසට බුදු වෙනවා. අභිඥා සහිතව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අපිට යමක් පුළුවන් තාක්කල් අපි කරන්නේ ඕකට විරුද්ධව හටන් කරන එක තමයි. දුක බාර ගන්න එක කාලකන්නිකමක්. දුක බාර ගන්න එක පරාජයක්. දුක බාර ගන්න එක නෝන්ජල්කමක්. අපි එහෙම එහෙම බාර ගන්න ළමති නෑ. අපිට දැනුම තියෙන තාක්කල්, තරුණකම තියෙන තාක්කල්, ධනෙ තියෙන තාක්කල්, හැකියාව තියෙන තාක්කල් ඉතින් ෆයිට් කරන ඉතින් දඟලන. දඟල දඟල දඟල දඟල අන්තිමට බැරි වෙන දවස වෙනකොට තමයි තේරෙන්නේ දඟලවයි කියලා කිසිම වෙනසක් දුකේ හෝ කෙලෙස් වල මොනම වෙනසක් අතර නැ වෙනවන වැඩි වෙන්නේ ඉතිතියි. ඒ සම්මේ නිර්මාණශීලී විත්‍යයට කෙනෙහිල්ලක් මෙතන කරන්න ඕනකමකුත් නැහැ. ප්‍රගතිශීලීත්වයට කෙනෙහිල්ලක් කරන්න ඕනකමකුත් නැහැ. සරුවචන් වහන්සේ අන්තිම නිර්මාණශීලීත්වයක් ප්‍රගතිශීලීත්වයකට කියනවා අපට කියනවා. චේතනාව චේතනා වශයෙන් අවබෝධ කරගන්න මේ චේතනා ක්‍රියාත්මක කිරීමෙන් මම ආයනේ වැඩි කරන්න යන්නේ. තණ්හා වැඩි කරන්න යන්න එපා. දෘෂ්ටි වැඩි කරන්න යන්න එපා. මේ චේතනා කියන වචනයට සමානාර්ථ වචනයක් වශයෙන් තමයි මේ සංස්කාර කියන්නේ සංස්කරණය කරන්නේ අපි. ප්‍රතිසංස්කරණය කරනවා, සකස් කිරීම කරනවා, අංග සංස්කරණය කරනවා, සුද්ධ කරනවා, පොත් හදන, පොත් ලියනවා, පොත් සකස් කරනවා. ඒ සකස් කිරීම කියන වචනයට ජවයේ ඉන්නේ චේතනාවෙන් තමයි. ඒක අභිධර්මයේ හෝ අටුවා විවරණ හැටියට කියනවා හිතේ චෛතසික 52ක් තියෙනවා අය. ඒ 52කේ චේතනා චෛතසිකේ චේතනා වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයේ වශයෙන් උත් සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයේ වශයෙන් ගත්තාම ඊතුරු චෛතසික 50ම වැටෙන්නේ සංස්කාර කියන මල්ලට. ඒ සංස්කාර මල්ලේ ඉන්න බලවතාම జగතම තමයි චේතනාව කියන්නේ. නිසා සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා ගත්තර කමන්නේ. ඒතර අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මුළු ජීවිතේ පුරාවටම අපි මේ හටන් කරන්නේ අපේ චේතනාව ක්‍රියාත්මක කරන්න මට දෙයි. ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් ඕක දෙන එක තමයි කරන්න තියෙන එකම දේ. මොකද දුන්නයි කියලා නොදුන්නයි කියලා කිසිම වෙනසක් වෙන්නේ. ඉතින් බහුගිය කාලේ මේ ලිබරල් වාදියාගේ අදහස උනේ ඕක දීලා දාන්නේ. අධිරාජ්‍යවාදියාගේ තියෙන්නේ නෑ දෙන්න තොර තේරෙන්නේ නෑ තෝදුනොත් කතපය කප ගන්න මෙහිදී අපි කියලා රාජ්‍යරෝ බලය කියන්නේ කියලා. පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී වුණාට පස්සේ බලය විමධ්‍යගත කරා. විමධ්‍යගත කරපුවම අර තාලෙටම අනාගෙන කෑවා. හැබැයි ඉතින් Tamange පරිප්පුණේ ගන්නෙ. ඉස්සරහේ කවුරුත් හදපෙකක් නෙවෙයි ඒක රසයි. දැන් අපි ඉන්නේ ඒකත් තේරුම් අරගන්න පුළුවන් තැනක. මොකද ඒ තරම් මේ මේ මේ සංකල්ප දෙකම ලෝකේ ක්‍රියාත්මක කරලා දැන් තේරෙන්න පටන් අර ගන්නවා. මොන සැලසුම කරත් අපි ආර්ථික වශයෙන් සමාජික වශයෙන් දේශපාලන වශයෙන් මොන දියුණුව මොන අභිවෘද්ධිය කෙරුවත් ඔය දුක කියන සාගරේ එක කඳුලක වෙනසක් කරන්න බෑ. විශේෂයෙන්ම මෑතු ගියට විච්ච මේ කාලගුණිකමය වෙනස්කම් ආර්ථික කඩාවැටීම් ඒ වගේම උසස්යයි සම්මත මහා රාජ්‍යනායකයන්ගේ කැත තුච්ච ප්‍රෝඩාව එළිවෙන්න පටන් ගන්නතර පස්සේ අපි මේ කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න කියන එක කාපට් එකේ යට දින කුණු පේන්න පටන් ගත්තට පස්සේ අපි මෙව්වා නේද ආර්ථික සමීකරණ කියලා, දේශපාලන න්‍යාය කියලා, සමාජයේ සාධනය කියලා කරගෙන ගියේ. මේ අඩී තියෙන සම්පූර්ණ කැත ඕජාව ගලන කුණු ගොඩක් තියෙනවා. බුදුරජාණන්සේ මේ සේරම ටික සංස්කාර කියන එකට දාලා මතක් කරනවා මේ මනෝ සංචේතන ආහාර නැතුව මේ ලෝකෙ දුවන්නේ. ප්‍රෝඩාකාරින්ගේ ප්‍රෝඩා. එහෙම නැත්නම් න්‍යාය පත්‍ර නැත්නම් මේ ලෝකෙ මෙච්චර දුකකුත් නැහැ. නමුත් අපි ඒගොල්ලෝ කියනවා අපිට ඡන්ද දෙන්නයි කියලා අපි සියල්ල ගෙනත් දෙන්න. ඉතින් අපි තියෙන රබ්බ දැරීම විකුණලා අනේ ඒ කෙනෙකුට ඡන්දය දීලා අපි කට ඇරගෙන බලනවා දැන් හැදී කියලා. කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා අනුන්ගේ පැත්තක තියන්න භාවනා කරනකොට මනෝ සංචේතන ආහාර විතර කරන්නේ සංස්කාර වශයෙන්. ආනාපාන සතිය තුල කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා තුන් ආකාරයක තුන් ආකාරයකට අපි මේ සටන ගෙනියනවා. මේ සටන ගෙනියනකොට මේ චේතන, මේ සංස්කාර, මන පස්සම්බයං කාය සංස්කාරක් කියන තැනදී <clears throat> මම වැඩ කරන හැටි පොඩ්ඩක් කතා කරන්න මට ඉඩ දෙන්න. එතකොට තේරෙයි වංචනික ධර්ම කියන්නේ මොනවද කියන එක, ෂටබාහදී කියන්නේ මොකද්ද කියන එක, අපේ හිතේ තියෙන ප්‍රෝඩාව මොකද්ද දැන් අපි ආනාපානිය කරගෙන යනකොට ආනාපානයේ දිගේම ආනාපානයේ පරිවර්තන බලමින් ආනාපානයේ පරිණාමයේ බලමින් රූපාන්තරයේ බලමින් දිගට දිගට දිගට යනකොට ආනාපානය කියලා කියන්නේ අනිච්ඡානක පේශීන්ගෙන් කෙරෙන ක්‍රියාවලියක් නිසා ඉච්ඡාව මනාපය චේතනාව අවශ්‍ය කරන්නේ මේක ඉස්මතු කරන්න කියන ආනාපානිය ආයාසයෙන් කරන්න එපා ඉබේ වෙන්න දෙන්න. එතකොට ඒ කාය සංස්කරණය කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉබේ යන්න. එතකොට අපි කාය සංස්කාර නොකෙරෙන අවශ්‍ය නැති උදාසීන දෙයකට හිත දාලා බලන්න. මුල් ටිකේ නැගිටි ගන්න නීවරණ නැති කරන්න යම් යම් චේතනා එන්නේ කියනවා. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් දක්ෂ වෙලා ආනාපානතික යන්න ටික කාලයක් පවත්තන්න පුළුවන් ශක්තිය ගත්තයි කියලා. ආන්න එක ගත්තට පස්සේ ආනාපානයේ විවිධ පැතිකඩ දැක ගන්න අපට යම් අවස්ථාවක ඉඳ සැලසුණා නම් ඒ බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආනාපානෙ විවිධ හැඩතල ආකාර දකින්නකොට චේතනා දෙපැත්තකින් වැඩ කරන ගන්න. එකක් තමයි දැන් මේ බලාන ඉන්න එක සැප එලවන් නැති බව කියන්න පටන් ගන්නවා. දුක, කම්මැලිකම, නීරස ගතිය, එපා කරුණු ගතිය, බය ගතිය, පාළු ගතිය, තන් ගතිය එනවා කියලා නිකන් ගිරේකට හිර වෙන්න වගේ, කැලයක් මැද තනි වෙන්න වගේ, මහමූදක් මැද කොටු වුණා වගේ, කාන්තාරයක් මැද තනි වුණා වගේ අර දුක්ඛ සත්‍ය හරස් කර පෙන්නට පටන් ගන්නවා. අසරණ ගතිය, තනි ගතිය, නීරස ගතිය, කම්මැලි ගතිය. ඉතින් එතක ඒක එනකොට ඔන්න චේතනාව කැවිලා කියනවා දැන් භාවනාව හරියද දන්නේ නැහැ. මේ යන පාර හරියද දන්නේ නැහැ. මේක හුස්ම නැතිවීම ලෙඩද දන්නේ නැහැ. ඒ නිසා හයියෙන් හුස්ම අරගෙන බලන්න ඕනේ නැත්නම් ඇස් දෙක අරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කමඨාන සුද්ධ කරගන්න ඕනේ කියලා නානා ප්‍රක්‍රමයේදී අර අසন্তুপ্ত භාවය වෙන වෙන දුක්ඛ සත්‍යයේ මූලික පැතිකඩ පිළිගන්නේ නැති නිසා අපි මේක හැඩ කරගන්න වෙනස් කරගන්න ඉක්මනට නිවන් දකින්න දියුණු වෙන්න කියන ප්‍රගතිශීලීත්වය ඉදිරියට කියාගෙන අර භාවනා වැඩ පිළිවෙලට දැන හොන දැන අකුළු හෙලන තත්ත්වයක් එනවා. ඒක අපි සාමාන්‍ය පිළිගන්නේ නිබ්බිදා විදියට කම්මැලිකම නීරසකම වශයෙන්. ඒක සිද්ධ වෙන්නේ දක්ෂ යෝගාවචරයට තමයි. ඒ මොකද අරමුණේම හිත පවත්වන්න පුළුවන් කෙනා. එතකොට අරමුණේ එක දිගට යනකොට ඒකාකාරී ගතිය, පාළු ගතිය ස්වභාවයි ඕන කෙනෙකුට හිතෙනවා. නමුත් මේ ක්‍රියාත්මක වෙන්නේ ඇති හැකිය දකින්නකොට. ඌන භාවය, අതൃප්තිකර తত্ত্বය, දුක, පෙළෙන ගතිය, තවන ගතිය, සංකර ගතිය, නිතර වෙනස් වෙන ගතිය දකින්නකොට ඉන්න ප්‍රතිගතියක් එනවා. එතකොට එක චේතනා පන්තියක් එනවා. ඒ චේතනා පන්තියට අපි කියනවා නිබ්බිදාව කියලා. ඒ නිබ්බිදා පහළ වෙන්නේ බය ඒකාකාරීකම නිසං බයලවන ගතිය, අසරණ ගතිය, සැකසුළු ගතිය නිකන් අසහනශීලී ගතියකින් එන. මේ වෙලාවේදී අපි සුභ සිද්ධිය සලකලා මේ නිබ්බිදාව නැති කරන්න ක්‍රමසා විදි හොයනවායි කියලා කියන්නේ අර ස්වභාවයෙන්ම තියෙන දුක්ඛ සත්‍යයට නිෂිනින්ද වැටෙන්න දෙන්නේ නැතුව අකුල් හෙලන. මෙහෙම ඉන්නකොට අපි හිතමු නිසි උපදේශය ලැබුණා. උපදේශය ලැබිලා කියනවා නෑ ඕහොමම යන්න ආරින්න එතකොට ඔය පේන්නේ දුක්ඛ සත්‍ය හැබැයි හරස් කඩයි. ඕක දරන්න ඔබට පුළුවන්. ඕක හැඩතල වෙනස් කරන්න එපා. සංස්කරණය කරන්න එපා. චේතනා පහල කරන්න එපා. සකපොදවන්න එපා. ඕහොමම යන්න කිය. මේක ගියාට පස්සේ මේ අමිහිරියාව, මේ බය, මේ නීරස ගතිය පන්නගන්න වීර්යයක් තිබුණා නම් සද්ධාවක් තිබුණා නම් සතියක් තිබුණා නම් සමාධියක් තිබුණා නම් ප්‍රඥාවක් තිබුණා නම් කන්දක් නැගිටින පල්ලමකී පල්ලම වැටෙන සෙල්ලමකී වගේ ඒ කොමා ගත්ත ගමන් සාර්ථක මොහොන දීපු ගමන් විවිධාකාරයෙන් එකට සුභාශිංසන පහළ වෙන්න පටන් ගන්නවා. අර කයේ තිබුණේ දරත ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඔහි පාලනය කරන්න පුළුවන් තත්වයකට එනවා. ඉතින් ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ දෙකට කපු පණුවෙක් වගේ කැඩිච්ච හුණු වලිගයක් වගේ නලිය නලිය තියාගන්න බැරි හිත. නෑ මේකමයි සත්‍ය මේක බලන්න ඉන්න ඕනෑ කියලා නිච උපදේශයන්ව කටයුතු කෙරුවොත් කාය දර්ථ නැති තැනට එන්න පුළුවන්. ආවට පස්සේ කෙනෙකුට හිතෙනවා අහ් ඔච්චර වෙලා මේ කයින් පුදුමාකාර කරදර බාධක තිබුණා දැන් මොකක් කරන්නේ? මේක නම් එසේ මෙසේ එකක් වෙන්නේ නෑ. මේක මා විශාල ජයග්‍රහණයක්. ඒ නිසා මම හෙටත් මේක ගන්න ඕන. මම මේක යාළුවන්ටත් මේක කියලා දෙන්න ඕන. උඹලට පුංචි දුකක් කාට ගණන් ගන්න එපා. උකාරා ඵලයල්. ගියාට පස්සේ මට වගේ උඹලට මේ වගේ ශාන්ත තැනකට එන්න පුළුවන් කාය දර්ශන නැති කරන්න පුළුවන් කියලා අර ඇති වෙන මේ කාය දර්ශන නැති తত্ত্বය අදි탁 තීරුවටපත් කිරීම ආයේ චේතනාවගයක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේ අහිංසක වැඩියටයි පිට. ඒවා නැතුව බැරි தත්ත්වයටපත් කරනවා. ඒක හොඳට දිවිගෙන යනකොට ඒ ආලෝක තාරකා එහෙම නැත්නම් වර්ණ ලාවට පේන්න ගන්නවා. ඉතින් ඒකෝට තවත් අංගය. ඊට පස්සේ ඒක චේතන පහළ ඒ වගේම ඊ타ත්ම පැහැදිලි ඈත වනරමණීය දර්ශන පේන්න ගන්නවා. කඳු හෙල්මිටියාවත් ඒ කෙලස් නැති එහෙම නැත්නම් පිරිසිදු సౌందర్యාත්මක දර්ශන. ඉතින් ඒකත් අතෝරක් නැතුව පේනකොට හිතට පමන් සලනවා. ඒ වගේම ඊ타ත්ම පැහැදිලිව නිගේ ඥාති එතන ළමා සුන්දර කාලේ එතන ඒ ලස්සන දේවල් ඇවිල්ලා ලස්සනට ඒ චිත්‍රපටි පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම මේකේ විශ්වයේ ඇතුළත් පිට තක්කිලයක් නෑ නේද? මේ සියල්ලම රූප ධර්ම නේද? මේ රූප ධර්ම බෙදන්න කියලා නේද මේ ප්‍රශ්නේ තියෙන විදිහට මේ ඒ ඇතුළත පිටත සීමාවල් නැතුව ගත කරන මේදී කොච්චර සාන්තියක්ද මේක ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික විශාල දෙයක් නේද කියලා අර ඇතුළත පිටත කියලා ආනාපානයේ තියෙන අජත්ත බහිද්ද වෙන කල්යය. හුස්ම පිටක් ගන්නවා ඇතුළත් ගන්නවා. මේ ආකාර විදිහ අර සාර්ථක යෝගාවචරයට ඊගාවට හම්බ වෙන මේ ලාභ සත්කාරයේ නිසා අලුතින් ආයෙ පඳුරු ගහන්න පටන් අර ගන්නවා චේතනාවස වගේ. මෙන්න මේ දෙකටම අහු නොවන කෙනෙක් ඉන්දී කියලා හිතන්න බැරි තරම් මේක සූක්ෂමයි. කොච්චරද කියනවනම් අහු වුණත් අනේ කමක් නැහැ කියන්න වෙනවා. අනුකම්පා කරන්න වටිනවා මොකද ඒවා ඒ තරම්ම චේතනාව ඉතාමත්ම සටකපට හිතයි. මොහොත සරුවචන් වහන්සේ අනුකම්පාවේ ප්‍රඥාවෙන් වර්ගීකරණය කරලා ඔබ මෙතෙන් යන්න ඉස්සෙල්ලා මෙන්න මේ මේ ටික පිළි. මේකෙදි මගේ බණ අහලා හරියටම අනුකම්පනේ මූණ දීලා ලෑස්තිලා ගියොත් සාර්ථක වීමත් එක්කම මේ ටික පිළි. ওই දෙකම මේ චේතනා විශ්ින් ඇති කරන අවුල් දෙකක් මෙතන තියෙන්නේ. ඔව්වට අහු නොවි යනවා කියන එක භාවනා කරනවට වඩා අමාරු දෙයක්. ඒ මොකද මේ තාම ඉන්නේ කාය සංස්කාර සමතේ කියන පළවෙනි පන්තිය. ඔක් ගියාට පස්සේ ඔය ඔක ඉක්මවට පස්සේ තමයි වචී සංඛාර මනෝ සංඛාර කියන ගැඹුරු தත්ත්වයට අපිට යන්න පුළුවන්. මේ නිසා මෙතනදී ජීවිත নিরপেক্ষව කාය নিরপেক্ষව චේතනා කියන්නේ වසක් බව. සැලසුමක් කියලා කියන්නේ පිහියෙන් යන ගැනීමක් බව. අනේ මට කිසි චේතනාවක් නැතුව කිසි ප්‍රාර්ථනාවක් නැතුව කිසිම අපේක්ෂාවක් නැතුව අරමුණ විකාශය වෙලා යන තාලෙට අරමුණ පරිණාමය වෙලා යන තාලෙට කිසිම දෙයක් එකතු නොකර මේ යන්න ලැබේවා කියන කල්පනා වුණොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා චේතනාපූර්වක පහළ වුණත් චේතනාපූර්වක නොවි පහළ වුණත් පහළ වෙන සෑම රූපයක්ම දුකක් ඒක නිසා මේ ගෙවෙමින් පවතිනදී දුකේ ගෙවීමේ ප්‍රති. මොකද්ද ගෙවෙන්නේ? ආනපාන. මෙන්න දෙන්න දෙන්න සිවුම් වෙනවා කියලා කියන්නේ ගොරෝසු දුකක් ඉවම් කරගෙන යනවා. ගොරෝසු ස්පර්ශයක් ඉවම් කරගෙන යනවා. ගොරෝසු චේතනාවක් ඉවම් කරගෙන යනවා. අන්න මෙතනදී මේ පෑදිදියට බොරදිය දාන්න නැතුව මේ ආකූල ප්‍රවාහය අනාකූල කරන්නේ නැතුව යන්න බැරි එකාට තමයි පුත්තජනය කියන්නේ. අර කහන්න ගන්නවා කියන්නේ. ඉන්න බෑ. මොකක් කරි කරන්න ඉතන ස්මාර්ට් වෙන්න ඉතන. ඒක හැබැයි පෞදයක් නෙවෙයි, වැරද්දක් නෙවෙයි. ඒ හැටි. මේ තමයි හිතේ තියෙන වංචනික ස්වභාවය. මේ තමයි හිතේ තියෙන ෂට ගති. මේ තමයි හිතේ තියෙන මායාවී ගති. නමුත් මේ අපි වැඩ කරන්නේ අසරණ ශාසනික නෙවෙයි සසරණ ශාසනික. අවුරුදු 2600ක් මේක මෙතෙන්ද ගේනකොට ගෙවක් කරපු මේ ආචාර්ය ප්‍රචාරී પરම්පරාව මේක බොහෝම බාලාංශ පන්තියක් විදිහට පුරුදු කරපු නිසායි ඒ අත්තු තව කෙනෙකුට මේක කියලා දෙන්න තරමට කියලා දීවත් මාන්නයක් ගන්න තරමට කියලා දීලත් ලාභ අපේක්ෂා නොකරන මට්ටමට කියලා දීලවත් තණ්හාවක් ඇති කරගන්න නැති තත්ත්වෙට මේක ණයදානිකව පවත්වාගෙන ආවේ ඒක නිසා ඊට පස්සේ මේ චේතනා දෙක පහළ වෙන්නේ වෙන්නේ බිලාට බරව හෝ එහෙම නැත්නම් අදි탁ෂිරුට බරව දක්ෂ යෝගාවචරය පමණයි. අදක්ෂ යෝගාචරය මේක භාවනා ප්‍රගමණයක්. මේක මෙන්න මේ අර්ථකථනය. මේ විදිහට දී ගන්න පුළුවන් වෙන්නේ පැහැදිලිවම කියන්නේ නෝ කල්යාණ මිත්‍ර ආශ්‍රක තිබුණොත් තමයි. භාවනා කරාටම ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. භාවනා නොකරන බුදු දාර්ශනික සඳහා මේ ටික කොච්චර කියවන ಗುಣ වෙනසක් වෙන්නේ. කොච්චර භාවනා කරත් මේ ටික අහලා තිබුණ නැත්නම් අවශ්‍ය වෙලාවට මේක මතක් වෙන්නේ. නිසා අහලා තිබිලා ලක්ෂ වාරයක් භාවනා කරනකොට තක්තිරුකම් මෝඩකම් චේතනා පහල කරලා එක දවසක අනේ මේ මුන්නාන්සලා මේ කියන්නේ මේක නේද මේ වෙලාවේදී මගේ කාය ජීවිත নিরপেক্ষව කිසිම චේතනාවක් පහළ නොකර වෙන දෙයක් වෙච්චාවේ කියලා මේක ඉදිරියට මට යන්න බැරිද මොම යන්න ඕනේ කියලා කල්පනා කරනවනම් යා මේ මනෝ සංචේතන ආහාර කියන එක අල්ලා ගන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල් කිව්වේ දැන හෝ නොදැන ඔය මනෝ සංචේතන ආහාර වලට නිසිනින්ද දෝරේ ගලන්න දීලා මේක මම වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් මගේ ආත්මයට උදව් කරගත්තේ මෙයා මගේ මිත්‍රයෙක් මෙයා මේ උත්සාහ කරන්නේ මාව දිනු කරන්නයි කියලා මිත්‍ර ප්‍රතිරූපකෙක් මිත්‍රෙක් වශයෙන් අවබෝධ කරගෙන හිටියේ. ඔය මිත්‍ර ප්‍රතිරූපකයා Taman ළඟ ඉන්නා තාකල් අල්ලපු gedirin අපිට චෝදනා කෝණියක් අවශ්‍ය කරන්නේ මේ ඇති මේකෙන්ම සංසාරය අරගෙන යනවා මේක තේරුම් ගන්න නම් රූපයයි රූප ධර්මයයි රූප කර්මස්ථානයි හොඳට සිහුම් කරගෙන යනකොට ඒකෙදි මේ ගොඩ බෙරකොදෝරු කන් දෙන්න හදන එක්ක බය කරන එහෙම නැත්නම් අදි탁චිරුරපත් කරන මේ මායා තත්ත්ව දෙක තේරුම් ගැනීමෙන් අපි කරන්නේ කාය සංස්කාර පිළිබඳ අවබෝධය පමණයි ඊට පස්සේ චිත්ත සංඛාර වලට ගියාට පස්සේ වේදනා සහ සංඥාවලින් බුද්ධමාකාර මේට වැඩිය සිව් මේට වඩා හීනෝලේ අපිව වරක අපේ මාන්නකාරකම් උස් කරලා කියන නම්බුකාරකම් උස් කරලා කියන ප්‍රෝඩාවක් අන්කමන තුච්ච කරලා පහත් කරලා නිහීන කරලා මෙච්චර සිල් ලකින මෙච්චර දන් දෙන මෙච්චර භාවනා කරන මට මේ මොකද උනේ කියන තරමටත්පත් කරනවා නමුත් මා සේරම හුදු සංඥා බව. හුදු වේදනා බව අපිට හිතෙන්නේ මේවා ඇත්තටම අල්ලන්න පුළුවන් දේවල් වශයෙන් බල දේරුම් අරගෙන අපි ඒ අනුව පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් මේ මනෝ සංචේතනාව දක්ෂ නැති මනෝ සංචේතනාව વિશે දක්ෂ නැති කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා බැලුවොත් මෙවැනි අභ්‍යාසයක් දෙන්න පුළුවන් විශේෂේෂ්ත්‍රයක් මුළු මේ ලෝකායත વિશે කොහෙවත් නැහැ. දුක ඇතිවිසි විවිධාකාර අපි පුහුණු කිරීම කරනවා අපි හිතනවා අපි තුත ලොක්කෝ කියලා. අපිට දැනුම තියෙනවා කියලා. නමුත් මේ වැනි අභ්‍යාසයක් ඉදිරි පිට මෙවැනි අභියෝගයක් ඉදිරි පිට අපි නිකන් වැල් පඬරලක් වටපත් වෙනවා. ගොඩ ඇදලා දාපු ගැඩවිල්ලෙක් බවට අවුව වෙලාවක අපි දුර්වල වෙනවා. නමුත් ਸਰවඥාංශ මේ මනෝ සංචේතන ආහාර නිසා රූප පහළ වෙනවා. රූප පහළ වෙනවා කියන්නේ දුක පහළ වෙනවා. ඒ නිසා මේකට බය කරන්න නෙමෙයි මේ හදන්නේ මේක එන වෙලාවෙදී ලෑස්ති වෙලා යන එකයි කියන්නේ. චේතනා පහල කරන්න කරන්න හැම චේතනාවකින්ම කැපෙනවා මිස ගද වෙනවා මිස දුක් වෙනවා මිස චේතනාව නිසා මොනම සාන්තියක්වත් ලෝකේ ඇති කරලා නැහැ. ඒක තමයි ෂෝෆන්ව නීචේ දෙන්න පෙන්වන්න ගිහිල්ලා බටහිරේ ලොකු නින්දාවකට ලක් වුණා. මෙහි උනත් හරියට ලෑස්ති නැති කෙනෙකුට මේක විස්තර කෙරුවොත් එහෙම මේ බන වුණොත් උනත් දොස් කියාවි. මේක මිනිස්සෙගේ නිර්මාණශීලීත්වය කාබාෂණීය කරනවා. ප්‍රගතිය ප්‍රගමණය නින්දාවට ලක් කරනවා කියන. මෙහෙම කෙරුවොත් කොහොමද දියුනේ කියලා මට මතකයි මම ඔය කැන්බරාවල ගිහිල්ලා එකපාරක් ඉස්ලාම් ගිහිල්ලා 2006 දී මේ බන කියනකොට ඒ අම්මා කෙනෙක් ඇහුවා ස්වාමීන් වහන්සේ මේක දැනගත්තොත් දරුවෙක් ඉගෙන ගනියි කියලා. කුංචි දරුවෙක් මේක දැනගත්තොත් ඒ දරුවා නිර්මාණශීලීත්වයේ ගණන් සාත්‍ත්‍ය ඉගෙන ගනී. එයාටත් දක්ෂ වේවි කියලා. මම කවදාකවත් නැහැ. කවදාකවත් කරන එකක් නැහැ. මොකද ඒව ඉගෙන ගත්තයි කියලා මොකක්වත් අපේ ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කෙනෙකුට කොහොමද කියන්නේ? මම කො බුදුහාමුදුරුවෝ මේවා උගන්වන්න කියලා තියෙන්නේ යම් ප්‍රමාණයකට දන් දෙන යම් ප්‍රමාණයක් සිල්ලකන යම් ප්‍රමාණයක් සමත භාවනා කරපු යම් ප්‍රමාණයක් විපස්සනා කරපු කෙනාට ඊගා පාඩමට කියලා දෙනවා මිසක් මෙතනින් පටන් ගන්න යන්න එපා පටන් ගත්තොත් කිසිම නිර්මාණයක් කරන්න එකක් නැහැ නිසා මේකට ආනුභුබ්බි ප්‍රතිපදාව කියලා තියෙන එතෙන්ද එනකොටයි මේ බණ කියන්නේ ඒවා එකින් එකට එකින් එකට යනකොට එතෙන්ද එනකොට මේක නැහැ වුණොත් ඒ වගේම හානියක් සිද්ධ වෙනවා ඒ වගේම ඒකෙන් ලෑසි නැති කෙනාට මේක කිව්වොත් බුදුජානන වහන්සේත් දොස් කියාවි. මේ නිර්මාණශීලීත්වයට හානි කරනවා, ප්‍රගතිශීලීත්වයට හානි කරනවා. අපිට හිතසුව වන්නා වූ චේතනාව දිනු කරන්න දෙන්නේ නමුත් අර විපස්සනා වශයෙන් කාය සංස්කාර වචී සංස්කාර වශයෙන් චේතනාර්ථ දක්වලා කරගෙන යනකොට සංස්කාර සමතේ චේතනාවන් ගෙවන් කිරීමේ වැඩපිළිවෙලේ කලාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේක පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස් කියලා හොඳ ඥානවන්තයෙක් විතරයි. විරිවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. නැවත නැවතත් වැටි වැටි අතහරින්න නැතුව වීර්යවන්තව යන කෙනාට මේ භාවනාව මේ විදිහේ මේ කට්ටයන් තුනක් රූපය කබලින්කාර ආහාර නිසා ස්පර්ශ ආහාර නිසා චේතනාහාර නිසා පෝෂණ ලබනවා වගේම විඥානාහාරය නිසා නැවත නැවත දුක් පහළන නැවත නැවත රූප පහළ විඥානය ගැන කතා කරනකොට ඇට රූපයක් කණ්ඩ සත්‍යයක් වැටෙනකොට අනිවාර්යයෙන්ම චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං කිය ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒකයේ රූපය යම් ආකාරයෙන් අපේ සිත් ගත්තා නම් නැත්නම් අපිට හිත වැදුනා ඒ හිත වදින්නේ දකින්න රූපේ එක්ක තණ්හාව නිසා ආශාව නිසා එක්ක ඒකට ද්වේෂය නිසා. ඒ රූපේ සැප දුක් දෙක නැති දෙයක් නම් අපේ මතකෙට වැටෙන්නේ නැහැ. අපි මතකේ ඉතුරු නැ ඉතුරුනේ තද කැමැත්තක් හෝ දතා කැමැත්තක් මනාපමනාප දෙක තියෙන එක නිසා තමයි. එතකොට අපි රූපයක් බලමින් ඉන්නවා. ගන්ධක් රසක් පහසක් විඳමින් ඉන්න වෙලාවේදී ඒ දේ අපිට වැදගත් හොඳයි වටිනවා චීරණාත්මකයි කියලා කියන්නේ ඒ ඒ කියන තණ්හා මේ මනාපමනාප දෙක පහළ ඉතින් ඒ දේ තමයි අපි නැවත නැවත බලන්නේ නැවත නැවත කල්පිරිමැදිමින් තියාගන්න. අන්නේම දෙයක් බලන ඉන්න වෙලාවක ගත්තොත් ඒ පිටින් ඇති වෙන වර්ණ රූපය ඒ චක්කු ප්‍රසාදයට ඇවිල්ලා වැටෙන්න ඕන. අපි ඒක කියනවා ආපాతගත වෙනවා කියලා මුලිච්ච වෙනවායි කියලා දෙමලෙක් කියනවා. මූණට මුලිච්ච වෙන්නේ. ඒ මුලිච්ච වෙනකොට හිත නන්නත්තර වෙන්නේ නැතුව ඇහි උපදී. උපදිනකොට මේ පැත්තෙන් ඒකට මනාපයව අමනාපය පහළ වෙන්න එතකොට දැකීම සිදු වෙනවා. මනාපමනාප කියන මනාපත් නැති අමනාපත් නැති මධ්‍යස්ථ තත්ත්වයකදී දැකීම නොසිදු නොවෙනවාමත් නෙවෙයි එහෙම දැක්කට ඒක මතකෙට යන්නේ මතකෙට යන්නේ මනාපමනාව දෙක આવොත් තමයි එතකොට මේ දැකීම සිදු වෙන්න පිටින් වර්ණ රූපයක් ඇහැට ආපాతගත වෙන්න ඕනේ වගේම විඥානයේ විසින් ඇති කරන විඤ්ඤාත්යක් මනාපේව අමනාපේ පිටින් ඇතුළට ඇතුළෙන් පිටතට එන්න ඕනේ. මේ දෙක හැපෙන තැන තමයි ස්පර්ශය කියලා කියන්නේ නැත්නම් දැකීම සිදුවේ. ඒසා රූප දකින්න හැම වෙලාවෙදීම බාහිරින් ඇතුළට එන වර්ණ රූපෙකුත් ඇතුලින් පිටතට යන මනාපව අමනාප කියන මේ දෙකත් සිද්ධ වෙනවා ඒ රූපී උපදින කෙලෙස් සියල්ලම පහළ වෙන්නේ පිටින් ඇතුළට යන මනාප යමනාප මතින් මිස ඇතුලෙන් පිටින් ඇතුලෙන් පිටතට යන මනාපමනාපෙන් මිස පිටින් ඇතුළට යන වර්ණ රූපෙන් නෙවෙයි නෙවෙයි නෙවෙයි නෙවෙයි නිසා හොඳට මතක තියාගන්න ඕනේ ඇතුළෙන් පිටතට එන එක සහ පිටින් ඇතුළට යන දෙක වෙන්කොට හඳුනා ගන්න බැරි කෙනා අනිවාර්යයෙන්ම කියන්නේ රූපේ කෙලෙස් සහිතයි. රූපෙන් තමයි මට රාගය උපදින්නේ. රූපෙන් තමයි මට ද්වේෂය උපදින්නේ. මේ රූපේට මේ මේ දේවල් කරන්න ඕනේ කියලා අර සේරම හිතේ මවාගත්ත, බෝ කරගත්ත, වැగిරිච්ච දේවල් රූපෙට ආරූඪ කරන්නේ මේ විඥානයාගේ තියෙන මායාකාරී ගති නිසා. විඥානයේ විසින් ඇති කරන විඤ්ඤාතිය මනාපමනාප දෙක දකින්ද විඥාන ඉදි කියන්නේ. මැජික් කාර්යය මැජික් එක පෙන්වන්නට ට්‍රික් එක පෙන්වන්න. මොකද ඒකට බිස්නස් හැමදාම කරන්නේ. මැජික් බලන්න කට්ටිය එනකට කැමති. නමුත් පිටිපස්සේ ඉඳලා යාගේ තියෙන ඒ ට්‍රික් ටික පෙන්වන්න. ඒ වගේ තමයි විඥානය හැම වෙලාවෙදීම පිටින් ඇතුළට එන රූපයක් පාසාම ඇතුළෙන් පිටතට මනාපමනාප දෙක පහල කරලා මනාපමනාප දෙකේ පසු ප්‍රතිඵල සේම රූපෙට හේතු කරනවා මෙන්න මේ පටලවිල්ල. විඥාණය කරන මේ විඥාත්තිය හඳුනා ගන්න තාක්කල් අපි දෙන තීන්දුව සේරම බාහිරවත්. ඔක්කොම දැකපු රූප වලට හේතු කරන සද්ද සද්ද වලට හේතු කරන ඔක්කොම කරන නම් කවදාකවත් කියන්නේ මේ ඇතුලෙන් වගුරුවපු ආශව ධර්ම වලයි කෙලස් තිබුණේ මනාපමන අපේ කෙලස් තිබුණේ කියලා කියන්නේ. ඒ මොකද අපි හිතන්නේ විඥානේ මේතනම් විනයක් අපට කරයි කියලා. අපි ගන්න විඥානේ ඇතුළත අපේ යාළුවෙක් කියලා. සර්වඥාන්සේ දැක්ක මේක මායාකාරී පිළි. එචා විඥානේ කියන මේ මායාව දකින්න නම් විඥානේ සහ විඥාත්තිය කිය. විඥානේ විසින් ප්‍රසූත කරන දරුවා දැක ගන්න ඕනේ. ඒක කරන්න දෙන්නේ නැති වෙන්න තමයි මේ විඥාණය ඇතුළත පිටිත් කියලා දෙකට වෙන් කරගෙන හිත නිතරම බාහිරට تعلق කරනවා. හොඳ නරක කියලා දෙකකට අල්ලගෙන හැම වෙලාවෙම හොඳ හොයන්නේ. තරකපැත්ත හොයන්නත් යන්නේ මේක අවහාගේ සම්ප්‍රදායක් කියලා. එසා විඥානයේ මේ තියෙන පැත්තක් වසංගන ගතිය. ඉස්ලාම දැක්කට පස්සේ හරුවත් යනවා කියේ සංසිද්ධියක් වෙන්න ඇරලා මේ දෙක වෙන් කරලා දැක්කන්නේ. ඇතුලෙන් පිටතට යන දේ සහ පිටින් ඇතුලට යන දේ. ඒක නිකන් උදාහරණයක් වශයෙන් කියනවනම් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලනකොට ඇතුලට යන හුස්ම සහ පිට වෙන හුස්ම දෙක අතර වෙනස දැක ගැනීම ආශ්වාස ප්‍රශ්වාසයේ විශිෂ්ට ඥානයක්. සූක්ෂම ඥානයක්. ඒක බලන්න කියලා කියනවා. ඒක බලන්න කියනවා බලන අහන දකින හැම වෙලාවකදීම කොච්චරක් දේවල් පිටින් ඇතුළට එනවද කොච්චරක් දේවල් Taman පිටතට වක් කරනවද ඒ වක් කරන දේවල් වලින් ඇති වෙන සියලු නරක ප්‍රතිඵල පිටින් ඇතුළට ආපු දෙයට හේතු කරන එක මේ විඥානයේ තියෙන මායාව. ඉති විඥාණයටම අපි කිව්වොත් ඔය මායාව බලපං කියලා ඒක හොරාගේ අම්මයි පේන ඇහිල්ලක් වෙනවා. කොහොමද මේක ගලවන්නේ? අපි කොහොමද මේ විඥානය කරන මේ දේවල් බලන්නේ? දකින්න. ඒ නිසා රූපෙන් බලන්න රූපේ බලලා බලලා බලලා සතිය ඇති කරගෙන වේදනා සංඥා ආදී ක්‍රමයට ගිහිල්ලා අන්තිමටම තමයි අපිට දැක් ගන්න පුළුවන් ඉන්නේ විඥානයේ ඇති කරන සෑම දෙයක්ම මේ විදිහට වසංගලා මායාකාරී විදිහට අස්තන්වක් ස්වරූපෙ තමයි ඉදිරිපත් කරන්නේ. ඒක දකින් නැති වෙන්න කරන එක තමයි විඥානයනි ස්වරූපය. මෙන්න මේ දැක්මයි. පිටිපස්සෙන් ගිහිල්ලා මේ බලන බැල්ම ඒක තමයි මේ යෝන්සුමන්ස්කාරය කියලා කියන්නේ. නිම දෘෂ්ටි කෝණය දැක ගන්නවා කියන එක හරිම විප්ලවීයයි. හරීම විදුලි වේගයක් වගේ එකක්. ඒක වැදුනට පස්සේ සහලවනවා. පුද්ගලයාගේ රුචි අරුචිකම් පෞෂත්වයේ භාවනාව සියල්ල සහලවනවා මේ මොකක්ද මෙතෙක්කල් දැකගෙන හිටියේ කියලා ඒක නිසා කවදා හරි මේ විඥානයේ විසින් ඇති කරන විඤ්ඤාත්ය දකව දැසේ පෙනෙනවා ඒ දර්ශන කියන්නේ මේ මුළු ලෝකෙම තමා විසින් මවන ලද්දා අපි හැප්පෙන්නේ මම විසින් මවන ලෝකෙට තමයි නිසා ਸਰබලධාරී දෙවියෙක් කියලා කියනවනම් කියන්න තියෙන්නේ විඥාණයට තමයි. නමුත් ඒකම ඇති කරන මේ දුක්ඛද දිහා බලනකොට බුදුහාමුදුරුවෝ කියන එකට කියන්න ඕනේ නිර්මාපකය කියලා නෙවෙයි විනාශකයයි කියලා කියනවා. මොකද මේක ඇති කරන හැමදේම විනාශකාරී බාහිර අවර්ති වැරදි විනිශ්චයකට ලක් කරනවා. අපපටිපත්‍ය අවිද්‍යාවක් ඇති කරනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් ඇති කරලා ඒ තමන්ගෙම දේ ඔප්පු කරලා පෙන්වන්න අපේ උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන මම දැකපු දේ හරි මම මේ කතා කරන්නේ දැකලා. මම මේ කතා කරන්නේ අත්දැකලායි කියලා ගහපා දෙන්න උත්සාහ කරන බොරු නෙවෙයි. ඇත්ත තමයි. නමුත් දැකලා නෙවෙයි. ඒකපාක්ෂිකව දැකලා නෙවෙයි. බහුපාක්ෂිකව දැකලා නෙවෙයි. අර පුරුද්දට බැහැිර කරන දියක්. එනිසා මේ ඇති වෙන සෑම රූපයක් සඳහාම කපලිකාර ආහාර උදව් කරනවා. භස්ස ආහාර උදව් කරනවා. මනෝ සංචේතන ආහාර උදව් කරනවා. විඥාන ආහාර උදව් කරනවා. ඒ උදව් කරමින් ඇති කරන මේ රූප කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි දුකම තමයි. ඇති වෙන තාක් මේ ලෝකයේ ඇති වෙන දුකයි නැති වෙන තාක් මේ නැති වෙන දුකයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා දී අවස සත්‍යහනා කරන්න කියලා සබ්බේ සංඛාරා දුක්ඛා. අපි යමක් සංස්කරණය කරනනම් ඒ සියල්ල දුක පිණිසයි. සබ්බේ සංඛාරා අනිච්චා අපි යමක් සංස්කරණය කරා නම් ඒ සියල්ලම අනිත්‍යයට යනවා ඒ කියන්නේ ලෝක න්‍යාය ධර්ම අනිත්‍යයට යනවා කියන එක නෙවෙයි කට යපු තේජෝ වායෝ ගුණ ඔහේ තියෙනවා ඒකට අනිත්‍යක් නැහැ ඒක අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලත් ওই තාලෙමයි නිවන් දැක්කත් ওই තාලෙම අපි මරණයට පස්සෙත් ඒකේ මොකක්වත් නැහැ ඒක සකස් කරන්න අපි ගන්න ප්‍රයත්න තියෙනවා. වඩා හොඳ කරගන්න. ඒක සංස්කරණය කරන්න. ඒ වශයෙන්ම බොහෝම ශීක්‍රයෙන් විනාශයට පත් වෙනවා. විනාශයට වෙන්න වෙන්න පශ්චාත්තාවයක් ඇති වෙනවා. ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. ඉතී මේ කරන කරන දේ විනාශ වුණායි කියලා පසුතැවෙනවා. බුදුහාමුදුරුවෝ නිසා කියනවා ඇති ඇති පිළිගන්නේ. ওই තීන තාලේ පිළිගන්න පැමිණි දුක් පැණිදායි කියලා. ඒකටයි මේ භාවනා කරන්නේ. නිසා කිසිම දෙයක් විනාශ කරන්න හදනවා නම් මතක තියාගන්න වර්තමාන ද්වේෂය කරන එකට ලකුණක් තමයි ඒ. ඒක තමයි මනුස්සයා දිගටම කෙරුවේ. කැරටලේ කණ්ඩ යන බූරුවා වගේ දැන් මට කන්න පුළුවන් වෙයි කියලා කරට්ටලේ පස්සේ ගියාට මොකද පිටිපස්සේ විශාල බරක් අදින්නයි මේ ප්‍රයෝගය කරලා තියෙන කියලා අපිට තේරෙන්නේ. නිසා කවදා හෝ සතුටක් ඇති වෙනවා නම් සතුටක් ඇති වෙන්නේ මේ දැනට තියෙන එක හරි කියලා පිළිගත්ත දවසේ තමයි. හරි කියන එකමත් නෙමෙයි එකකින් අදහස් වෙන්නේ මේක තමයි සත්‍ය කියලා පිළිගන්නේ. මේක සකස් කරන්න හදනවයි කියලා කියන්නේ ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න හදනවා වගේ වැඩක්. නමුත් අපි මමයාගේ නම්බුව තියෙන තාක්කල් මාන්නේ තියෙන තාක්කල් තණ්හාව තියෙන තාක්කල් අසීමිත සටනක ඉඳලා අපි හිතනවා දැන් 90%ක් ලැබලා තියෙන තව දෙකයි තියෙන්නේ මොකද ඉතින් ඔකට මහන්සි වෙච්චාම කියලා ඉතින් අරක සකස් කරන්න හදලා නිසා අපි අසන්තුෂ්ටෝ ඉපදිලා අසන්තුෂ්ටෝ මැරලා තිරිසනුන්ට ඒක සාධාරණ නැවත් මනුස්සයර පුළුවන් අසන්තුෂ්ටෝ ඉපදිලා සන්තුෂ්ටෝ මැරලා යන්නේ මොකක්ද සන්තුෂ්ටයි කියලා කියන්නේ අසන්තුෂ්ට බව දැනගෙන. ඔය ටිකම තමයි වේදනාවේ තියෙන ඔය ටිකම තමයි සංඥාවේ තියෙන්නේ. නමුත් මේ රූප ගැන බලනකොට ඒක මනින්ද කියන්න පුළුවන් තැනක තියෙන නිසා ආරම්භයට ලේසි. ඒක නිසා අපිට රූපයාගේ මේ தත්ත්වයට යන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ රූපයාගේ අධික උච්චාවච භාව, ගොරෝසු භාව, ගෙවන් කරන තෙක් එක රූපයක් ගන්න දිගටම බලන්න. ඒකට එන්න එන්න එන්න එන්න සූක්ෂම තත්වලට යනකොට ඒ නැති කරන දුක් ප්‍රමාණය අඩු වෙනවා. දෙක තමයි මේ රූප ධර්ම අතර බැඳ තියෙන අවකාශයට හේතුවෙන එක. අවකාශයේ තියෙන නැස්චාර්ත පරමාර්ථයක් වෙනස් වෙන්න දෙයක් ඒකේ නෑ ස්වභාවයෙන්ම නෑ. නිසා රූප ධර්මයාගේ නිවන කියලා කියන්නේ රූප අතර තියෙන අවකාශය. ඒත් අවකාශය කියලා කියන්නේ මහා පාළු තැනක්. අවකාශයේ හිස්තනක් ඒ හිස්තන දකින්නට අපිට පේන්නේ අපි නිකමෙක් වාට උනනවා. ඒක අපිට විශේෂණයක් කියලා. නාස්තියක් කියලා. නිසා ඒ හිස්තනට යනකොටම අපි නූල් බඳිනවා, සහලවනවා, හීන් දාඩිය දානවා, ආයෙසෙදා මොකක් හරි අල්ල ගන්නවා රූපයක්. ඒකට රූපේ ගැස්සිලා ගොරෝසුට පේනවා. නමුත් ඒක ගෙවම් කරමින් ගෙවම් කරමින් <coughs> රූපයගේ සියුම් தත්ත්වෙට උඩිමුත් එක පැත්තකින් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අනිත් පැත්තේ තමයි මේ රූප දෙකක් අතර මැද තියෙන අවකාශය තේකිය ගන්න පුළුවන් නම් ඒකෙත් තියෙනවා කේවල தත්වයක්. රූපයගේ තියෙන උච්චාවච தත්වයට කියන්නේ සමේ සාපේක්ෂ தත්වයක්. කුරුසමත් තිබුණොත් සිචිලත තියෙන්නේ. කම්පණය තිබුණොත් චංචල නිශ්චල බව තියෙන්නේ. කුම්බණ ගතිය තිබුණොත් හැකින බව තියෙන්නේ. නමුත් අරූපයන්ගේ අවකාශයේ කේවලයි. ඒවට කියනවා নিরপেক্ষ කියන වචනය පාවිච්චි කරන විද්‍යාවේ. දැන් කියනවා හුදු කියන වචනේ පාවිච්චි. එනිසා අපි මේ සාපේක්ෂ தත්වක ඉඳලා নিরপেক্ষ தත්වයට යන්නේක මේ යමක් කමක් කියන තැනක ඉඳලා හුදු තැනට යන්නේක තමයි මේ භාවනාදී සිද්ධ වෙන්නේ. පුත්‍රජානාචේ කියන නිසා කියනවා යම් කිසි කෙනෙක් ඒ රූප පිළිබඳව රූප මෙහිමයි සමුදය මෙහිමයි නිරෝධය මෙහිමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව මෙහිමයි කියලා යම් විචයකට අවබෝධ කළාද අන්නේ අවබෝධ කිරුවට පස්සේ පුද්ගලයා ඒ රූප පිළිබඳව විරාග, නිරෝධ, නිබ්බිදා තත්වයටපත් වෙනවා. ඒ නිබ්බිදා තත්වයටපත් වෙනවනම් ඒ ප්‍රතිපදාවට කියනවා සුප්පටිපන්න කියලා. ඒක තමයි නියම ප්‍රතිපදාව වෙන්නේ. අන්නේම ප්‍රතිපදාවට යන කෙනා කේවලිනෝ කියන පදයකින් බුදුහාමුදුරෝ උපාධියක් දෙනවා. කේපතිලා කිසි දෙයකට සැලෙන්නේ නැහැ. එයා මේ වැනෙන සැනසුළු තත්ත්ව නෙවෙයි තේරුම් අරගන්නේ වැනෙන සැනසුළු තත්ත්වෙන් තොර අස්ලෝක ධර්මයේ කම්පා නොවන උපේක්ෂක තත්ත්වයක්. යම් කිසි කෙනෙක් අන්නේ කේවලී තත්ත්වයටපත් වුනොත් එයා තුල වටේ කැරකෙන්නේ නැහැ කියලා කියනවා. කෙලෙස් වටයක් උපදින්නත් බෑ. මොකද අවකාශය තුල මේක මට වේවා නොවේවා කියලා අයිතිවාසිකම් ගන්න දෙයක් නැහැ. ඒ වගේම රූප ධර්ම කිවිල ඉතාම සියුමුණාට පස්සේ එතනක් නැහැ නඩු කියන්න දෙයක්. එතකොට ඒ පුද්ගලයා ඉන්නේ වට කරකැවෙන්නේ කේවල தත්ත්වයක කෙලෙස් උපදින්නේ කර්ම උපදින්නේ විපාක වෙන්නේ ඒ මනසය මැරිලා උපදින්න ඕන කමක් නැහැ පුනරුත්පත්තිය නැහැ කියලා කියනවා. ඒ චිත්තක්ෂණේම නැහැ. ඒ චිත්තක්ෂණේ මමෙක් වෙන්න දෙයක් නැහැ. මගේ කියා ගන්න දෙයක් නැහැ. මගේ ආත්මේ කියා ගන්න දෙයක් නැහැ. තිබුණා නම් ඒක හැදේ. දැන් හැලිච්ච දේ මොකද්ද කියලා අහුවත් එහෙම දෙයක්වත් නැහැ. මොකද ඒකත් මායාව තිබිලා. ඒ නිසා රූප ධර්ම පිළිබඳව වුණත් මේ විදිහට හොඳට බලන්න ගියොත් ඒ කේවල తত্ত্বය, নিরপেক্ষ తত্ত্বය, හුදු తত্ত্বය කිසිසේත්ම භාවනාවේ උපදින එකක් නෙවෙයි මේක උප්පත්තියෙම තිබිච්ච එකක්. කෙරුවේ මේකට පයින් ගහපේක තමයි. කෙරුවේ මේක එනකොට ප්‍රතික්ෂේප කරපේක තමයි. භාවනා කරන්න කරන්න කරන්න තේරෙන පටන් අර ගන්නවා. gedette එන වාසනාවට පයින් ගහන්න නැතුව ඔන්න ඔය එන්න දීපු වෙලාවක තමයි අහම්බෙන් වරි අපිට මේ තියෙන සංකල්පයට විකල්පයක් ලැබෙන්නේ. ඒ විකල්පේ කවදාකවත් පෘථග්ජනය ස්වයම්බු ඥාණයෙන් නම් ගන්නෙ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අතපොළවේ ගහලා දේශනා කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැනුවත් කරලා තිනවා අහම්බෙන් හරි ඔය එන ඒ විකල්පෙට ඉන්නේ. ඒක විප්ලවීයයි. ඒක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්. ඉන්නේ මේ විප්ලවීය මානසිකාරයට තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. අපි දැන් ඉන්නේ බොහොම සම්ප්‍රදාන කුල තකතිරු මේ තර්කයට බර වෙච්ච මානසිකාරයක් ඕකෙන් කවදාකවත් වගතුවක් වෙන්නේ. ඕක පදනම් කරන්න හොඳයි ඕකෙන් ගිහිල්ලා අන්තිමට විප්ලවීය තැනට එනකොට කේවල තත්වයකට බුදු තත්වයකට নিরপেক্ষ නැත්නම් අසහාය තත්වයකට එතකොට පේන්නේ අසරණයි අනාතයි වගේ නමුත් බුදුහාමුදුරු කියනවා ඒ පුද්ගලයා මොනම ධර්මයකටවත් අල්ලන්න බැරි එහෙම නැත්නම් සුපටිපන්න මේ වට කරකවෙන්නේ නැති මේ සංසාරේ උපරි ලබාගත යුතු උපරිම දැනුම මේ පුද්ගලයාට පැමිණි. ඉතින් මේක සාමාන්‍ය අසත්පුරුෂයන්ට පේන්නේ මහා කාලකන්ණි එපා කරන පාළුතනක් වගේ. සත්පුරුෂයාට වැටෙනවා මේක කරගන්න තමයි මේ දන් දුන්නේ මේක කරගන්න තමයි සිල් දැක්කේ මේක කරන් තමයි සමාධි වැඩි මේක කරගන්න ප්‍රඥාව වැඩි නමුත් ගෙට එනකොට මේකට සාදර වෙනවා කියන එක හැමදාම විප්ලවීය දෙයක් ඉලෙක්ට්‍රික් දෙයක් ඒක නිසා ටික ටික ටික ටික මේ ප්‍රතිපත්ති වඩන කෙනාට ඊවෙන් විප්ලවීය තත්වයක් එනකොට කාය ජීවිත নিরপেক্ষව Tamange සාසනය ගැන හිතලා හෝ ලෝක සාසනය ගැන හිතලා හෝ ඉදිරිපත් වෙලා එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ඒ වාතාවරණයට දොර අරගන්න ශක්තිය ලබා දෙන්නයි මේ ගැඹුරු ධර්ම අද වෙනකන් ඉදිරිපත් කරලා තියෙන සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ පැයක්ටත් වැඩි කාලයක් පුරා මේ ඉදිරිපත් කරන ලද මේ ධර්ම දේශනාවේ භාවනා කරගෙන යනකොට එන ගැටලු වලදී ඉස්සරහට මම මෙහෙමයි කරන්න ඕනේ කියන එකට යම් ප්‍රමාණයකට සාන්තියක් කළ යුතු පිළිබඳව අවබෝධයක් ඇති වුණා නම් එහෙම නැත්නම් ඒක සංශ්ලේෂණය කරගන්න පුළුවන් මූලික දැනුමක් අත්දැකීමක් ඇති වුණා නම් ඒක තමයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සීල දිනාටම තමයි තමන්ගේ ගමන පිළිබඳ හොඳ අදිෂ්ඨාන ශක්තියක් අතු ඉදිරියට යමි. නිසි වේලාවේදී සූදානමින් ගිහිල්ලා ඒදී සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සීල දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා.